පින්වතුනි මේ ධර්මය අපි කොච්චර විවිධ ක්‍රමවලට ඇහුවත් බාහිරින් අපට පිරිසිදු ශ්‍රී සද්ධර්මයේම ඇහුණත් අපි තුල අදාළ අංගය නැත්තම් මේ ධහම දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ධර්ම ප්‍රායෝගිකව අපේ ජීවිතය අවබෝධ කර යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ආධ්‍යාත්මිකව සිදුවෙන අංගය වන යෝනිසෝමනසිකාරය කෙනෙකුට බාහිරින් දෙන්න බෑ. විචක්ෂණ හැකියාව කියන එක බාහිරින් දෙන්න බෑ. යම් කිසි කෙනෙක් විචක්ෂණය කරන්නේ කොහොමද යෝනිසමනසිකාරය කරන්නේ මොකද්ද කියලා විග්‍රහ කරගන්න ගියත් ඒ විග්‍රහය නැවතත් සද්ධර්ම ශ්‍රවණයක් හැටියට පරතෝච ගොහසෝ අනුන්ගෙන් ලැබෙන දෙයක් ඒක. ඒක යෝනිසමනසිකාරයක් නෙවෙයි. යෝනිසමනසිකාරය කියන එක ආධ්‍යාත්මික දෙයක්. එහෙනම් මේ යෝනිසු මනසිකාරය කරන්නේ මෙහිමයි කියලා තව කෙනෙකුට දිය හැකක් නැහැ. අපිට ඒක කරුණු ගොඩාක් ගණනාවක් ඔස්සේ තේරුම් ගන්න පුළුවන්. බුදුරණවහන්සේගේ දේශනාවක්ම තියෙනවා අංගුත්තර නිකායේ අසනීප වෙලා තුන්දෙනෙක් මුල් කරගෙන අසනීප වෙච්ච කෙනෙකුට ප්‍රත්‍යාහාර ප්‍රතිබෙහෙත් හොඳ උපස්ථායකයෙක් ලැබුණත් නැතත් සූපත් නොවන කෙනෙක් ඉන්නවා. ඒ වගේම දෙවෙනි කෙනෙක් හිටියට ප්‍රත්‍ය බෙහෙත් උපස්ථායකයෙක් ආහාර ප්‍රත්‍යාහාර ලැබුණත් නැත්නම් සූපත් වෙන කෙනෙක් ඉන්නවා. පළවෙනි කෙනා ලැබුණත් නැත්නම් සූපත් වෙන්නේ නැහැ. දෙවෙනි කෙනා සූපත් වෙනවා. තුන්වෙනි කෙනා ලැබුණොත් විතරක් සූපත් වෙනවා. එතකොට මෙතනදී බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ සුපිරිසුදු ශ්‍රී සද්ධර්මය. ඇත්තම ධර්මයේ කිසි කෙනෙකුගෙන් අර්ථ විකෘති නොවිච්ච ධර්ම ප්‍රතිරූපක නොවිච්ච සැබෑ බුද්ධ වචනේ ඇහෙන තැනදී කෙනෙක් ඉන්නවා කොච්චර වුණත් අවබෝධ කරගන්නේ නැමයි. ඒ පළවෙනි එක්කෙනා. මොකද හේතුව බාහිරින් ආධ්‍යාත්මික අංග දෙන්න බෑ. බාහිර පරතෝච ගොහසේ ඇසුනට ආධ්‍යාත්මික අංගය ඇතුලේ නැත්නම් අන්නයට කොච්චර වුණත් ඒක අවබෝධ කරගන්න බෑ. දෙවන එක්කෙනාට පරතේක ගොහස නැත්නම් ධර්මයේ ඇහුණොත් නැත්නම් අවබෝධ කරගන්නවා. එන පසේ බුදුරුන්ට දහමක් ඇසිය යුතු නැහැ. තුන්වෙනි කෙනාට තමයි මේ ධර්මයේ තියෙන්නේ කියලා බුදුරණවහන්සේ පෙන්නවා. ඒ කියන්නේ බාහිරින් ඇහුණ තැනදී අවබෝධ කරගන්නවා. අන්න ආධ්‍යාත්මික අංගයේ ඇති කෙනා. එහෙනම් මේ ධර්මයේ අහුව පමණින් හැමෝටම අවබෝධ කරගන්න බෑ. මොකද හේතුව ආධ්‍යාත්මික නුවණ විචක්ෂණය කියන හැකියාව තියෙන කෙනාට පමණයි මේ ධම දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒක අපර බුදුරණවහන්සේගේ කාලේදී පවා තේරුම් ගන්න පුළුවන්. බුදුරණවහන්සේත් බලෙන් මේ ධහම දෙන්න ගියේ නෑ. මොකද බලෙන් මේක කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර පෙස්ස කියන කෙනෙකුට බුදුරණවහන්සේ ධර්ම දේශනා කර කර ඉන්නේදී පෙස්ස රාජකාරී කටයුතු කරා නැගිටලා යනවා. නැගිටලා ගියාම බුදුරණවහන්සේ භික්ෂූන්ට කියනවා මහණෙනි මේ පෙස්ස තව ටික වෙලාවක් මේ ආසනයේ ඉඳලා සෝතාපන්න වෙනවා. එතකොට මේ අපට හිතෙන්න පුළුවන් බාහිරින් ඉර්ධියකින් බුදුරණවහන්සේ පෙස්ස නවතලා සෝතාපන්න කරන්න තිබ්බනේ. නමුත් එහෙම දෙයක් නෙමෙයි මේ ධර්මයේ කියන්නේ. මේක මේ අර අපි බෙහෙත් පොනවා වගේ කොටලක් කට ඇරලා කටට දාන එකක් නෙමෙයි මේ ධර්මයේ කියන්නේ. මේ ධර්මයේ කියන්නේ තව අපිට පුළුවන් හැටියට විස්තර විභාග කරලා පෙන්වන එකක් නෙමෙයි මේ ධර්මයේ කියන්නේ. මේ ධර්මයේ කියන එක අධ්‍යාත්මයේ යාගේ ඒ අවස්ථාවට ඒක ලැබෙන්නට ඕනේ. අන්න ඒකයි ධර්මයේ කියන්නේ. ඊළඟට තව සූත්‍රයක තියෙනවා සංයුත්තනිකාය. බුදුරණවහන්සේ බ්‍රාහ්මණයෙක්ගේ ගෙදරකට පිඬපාත යනවා. පළවෙනි සැරේ යනවා ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. දෙවෙනි සැරේ යනවා ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. තුන්වෙනි සැරේ යනවා ශ්‍රද්ධාවෙන් දන් දීලා බණින්න පටන් ගන්නවා. ඊළඟට බණිනවා. අන්න එතනදී බුදුරණවහන්සේ ධර්මය කියනවා. බනිද්දි කියන්නේ. අර පළවෙනි සැරේ ශ්‍රද්ධාවෙන් දෙනවා. එවෙල කියන්නේ ධර්මයේ. දෙවෙනි සැරේ ශ්‍රද්ධාවෙන් දෙනවා. එවෙල කියන්නේත් නෑ. තුන්වෙනි සැරේ කියනවා මේ පෙරගිටකමට මේ නැවත නැවත මේ දානේ වලඳන්න පින්ඳ පාත ගන්න දෙනවා කියලා ඒ බ්‍රාහ්මණයා බැන්න තැනදී අන්න ධර්මයේ කියනවා. එතකොට බලන්න මේ අපි හිතන වගේ මේ දෙයක් නෙමෙයි මේ දහම තේරුම් ගන්නවා කියන එක. අපි හිතන්නේ අමෝත විදිහකට. නමුත් මේ දහම තේරුම් ගැනීම සඳහා ප්‍රධානම වෙන්නේ බාහිර පරිසරය නෙවෙයි. ආධ්‍යාත්මී හැකියාව. දැන් අර මිනිස්යාට අර ශ්‍රද්ධාවෙන් දන් දෙනකොට අපිට හිතෙන්න පුළුවන් එවෙලි බණ කියවනම් හරිනේ කියලා. නෑ එවෙලි විචක්ෂණයට අදාළ ගතිය ඇතුළේ නෑ. බනින්ද පටන් ගත්තට පස්සේ යන්න තියෙනවා. ඒ අවස්ථාවේ. එහෙමනම් මේක මේ මේ අපි හිතන වගේ දෙයක් නෙමෙයි. මේ ඇතුළත අංගයක් වැඩෙන්නට ඕනේ. ඇතුළත අංගයක් ඇති වෙන්නට ඕනේ. මෙන්න මේ ඇතුළත අංගය ඇති වෙච්ච දවසටයි බාහිරින් එන සද්ධර්ම ශ්‍රවණයේදී කෙනෙකුට අවබෝධය කරා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් පින්වතුනි අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ධර්මය ඇසීම කියන එක අපට පිරිසිදු ධර්මයේ ඇහුණත් අවබෝධ කරගන්න බැරි ස්වභාවය අපි තුල තියෙනවා නම් අපට අවබෝධ කරගන්න බෑ. ඒක අලුත් විදියට මොන විදියට විග්‍රහ කරත් වැඩක් නෑ. මොකද එයා තුල නෑ ඒ හැකියාව. ඒක බුදුරණවහන්සේෙන් පෙන්වා දෙනවා. ඒ හැකියාව ඇතිතුන ඇති වුණාට පස්සේ පමණයි අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මේ ධර්මය අපි ඉගෙන ගනිද්දී ඒ කරුණ හොඳට කල්පනා කරන්න වෙනවා. අපි මේ පටිසමුප්පාද විග්‍රහය තමයි ඉගෙන ගනිමින් තියෙන්නේ. පටිසමුපාදය අපි ඉගෙන ගන්නෙ කුමකටද? බුදුරණවහන්සේ පෙන්වා වදාළ ඒ සත්‍ය ධර්මයේ තේරුම් ගන්න නිවීම සඳහා. දැන් බුදු කෙනෙක් මේ ලෝකේ මේ ඉස්කෝලේක විෂය නිර්දේශයක් උගන්වනවා වගේ අපට විෂය නිර්දේශයක් නෙමෙයි කියලා දුන්නේ. ඒකයි පරතෝත ගොහස එනකොට යෝනිසමනසිකාර ලැබිය යුත්තේ. ඒක ලැබෙන්නේ නැත්නම් ඔබට කරගන්නේ විෂයක් විතරයි ඉගෙන ගත්තේ. යෝනිසමනසිකාරය එන්නට ඕනේ. අන්න එතකොටයි බුදු කෙනෙක් ධර්මයේ පෙන්වා දීමේ අර්ථය සිදුවෙන්නේ. එතකන් වෙන්නේ. අපට නිකන් විෂයක් විතරක් ඉගෙන ගත්ත කියලා අවබෝධය කර යන්නේ නැහැ. දැන් බලන්න මම මේ කරුණු විතර පැහැදිලි කරලා දෙනවා. මම මේක තවත නැවත කියන්නේ අපි ධර්මයේ ඉගෙන ගත යුතු ආකාරය තේරුම් ගන්න. පසේ විදේරු ධර්මයේ අවබෝධ කරා. අපි අවබෝධ කරගත පරිසම්පාදයමයි අවබෝධ කරගන්නේ. අපට අවබෝධ කරගත යුතු බුදුරණන් වහන්සේ පෙන්වා දෙන ඒ පටිච්ච සමුප්පාදයමයි අවබෝධ කරගත්තේ. ඒ පංචපාස්කන්ධය පිළිසිඳ හේවි. ඒ බුද්ධංග ධර්ම බෝධිපාක්ෂි ධර්මයි වැඩුවේ පසේ බුදුරණන් වහන්සේ. නමුත් පසේ බුදුරණන් වහන්සේට අන්වයට නිවන් මඟ ලැබීම සඳහා දිය හැකි සද්ධර්මය දෙන්න බෑ. සද්ධර්මය දෙන්න බැරි ගොළු නිසා නෙවෙයි. බණ කියන්න පුළුවන්. බණක් කියනවා. නිවන් මාර්ගට අදාළ දේ කියන්න බෑ. ලෝකෝත්තර මඟ පෙන්වා දෙන්න බෑ. ලෞකිකව පිනපව විශ්වාස පිනපවත් එක්ක සමාධිය වඩන ආකාරය පෙන්වා දෙන්න පුළුවන්. පුබ්බේ නිවාසයෙන් මේක පෙන්වා දෙන්න පුළුවන්. චතුප්පාදය පාදක කරගෙන පෙන්වා දෙන්න පුළුවන්. නමුත් ලෝකෝත්තර මඟ පෙන්වා දෙන්න බෑ. ලෝකෝත්තර මඟ දැන් අපි අපි මේ ඉගෙන ගන්න බුදුරණවහන්සේ අද්දක පටිසමුපාදමයි දැක්කේ. වෙන දෙයක් නෙමෙයි. ඒකම අවබෝධ කරේ. හැබැයි ওই වචන ටිකේ විතරකයක්. කියන්නේ ওই වචන ටික පිළිබඳ විතරකයක් පසේ බුදුරණවහන්සේට තියෙනවා නම් ඒ විතරකේ වචනයකට හරවන්න බැයිද? විතරකේ වචනයකට හරවන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්න පටිසමුප්පාදයේ කියන මේ විතරකයේ තියෙනවනේ. පංචමාස්කන්ධ කියන විතරකේ තියෙනවා නම් පස්සේ බුදුරන් වහන්සේට ඒක වචනෙට හරවන්න වචනයක් විතරක කියන වචනේ කියන්නේ. ඒ විතරකේවත් නෑ. හැබැයි දැක්කේ ඒක. දැක්කේ පටිසමුප්පාදේ. දැක්කේ පංචපාස්කන්ධේ. වැඩුණේ බෝධිපාක කියලා. හැබැයි අපි දන්න විදිහට පටිසමුප්පාදේ කියලාවත් පංචපාස්කන්ධේ කියලාවත් බොජ්ජංග කියලාවත් ඒ විතරකයක්වත් නැහැ. විතරකයක් තිබුණනම් වචන කතා කරන්න පුළුවන්. ඒ විතර ඒව ගැන විතරකයක්වත් නැහැ. හැබැයි ඒමයි දැක්කේ. එහෙනම් බලන්න අපි මේක කොච්චර විශයක් හැටියට ඉගෙන ගත්තත් අපිවත් ඇතුළත අංගය නැත්නම් අපට මේක දකින්න බෑ. අපට මේක නිකන් වචන ටිකකින් අලුත් ගැළපීමක් විතරයි. ඔය ගැළපීම පසේ බුදුරජාණන් වහන්සේට තිබුණේ නෑ. හැබැයි දැක්කේ පටිසමුප්පාදේ. ඒ ගැළපීම තිබුණේ නෑ. තිබ්බනම් ඉදිරිපත් කරනවා. එහෙනම් මේ ධර්මය ගැන ටිකක් හොඳට හිතන්න. අපි මේ කරනන් වල කරාට අපි මේ ආපු විදියට කරගෙන ගියාට මේ මේක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඇදහිල්ලක් නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ අන්ධයෙක් වගේ යන ගමනක් නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ විචක්ෂණශීලී බුද්ධියෙන් යුක්ත කෙනාට පමණමයි ප්‍රඥාවන්තයාට පමණමයි මේ ධර්මයේ තියෙන්නේ මේක මේ අතීත ඉඳලාව ක්‍රමයක්ද නැද්ද අවුරුදු දාස් ගානකට පරණ වෙච්ච දෙයක්. ඉතින් ඒ කාලේ ඉඳලම ආපු දේවල් ඒව අදාළනේ. බුදුරණවහන්සේ පෙන්වන්නේ නුවණට. නුවණින් ඒ ඡන්ද පෙන්වන්නේ. අතීතයේ සද්ධර්මපති රූප ගැටි වුණා. දැනුත් වෙනවා. අපට මේක නුවණ ඇති වුණ නැත්නම් අපට මේක තේරෙන්නේ නැහැ. ඒක බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එහෙනම් අපි මේක ඉගෙන ගන්න තැනදී බලන්නට ඕනේ. මොකද්ද? මේ ප්‍රායෝගික ප්‍රතිපදාවකටයි ප්‍රායෝගික ප්‍රතිපදාවක් ඉස්මතු කරන්න දුන්නේ වෙන දෙයකට නෙමෙයි. ප්‍රායෝගික ප්‍රතිපදාවක් කියන්නේ ඇතුළත වැඩෙන්න විචක්ෂණීයතයි දුන්නේ. බුදුරණවහන්සේ පෙන්නනවා හරියට සූර්යාලෝකයේ උදා වෙන්න කලින් අරුණ හම්බෙනවනම් අරුණ හම්බුණා කිය වගේ කියනවා. අරුණ හම්බුණා නම් සූර්යාලෝකය උදා වෙනවා වෙනවා වෙනවමයි. අන්න ඒ වගේ කියනවා. ධර්මයේ ඇහෙන තැනදී යෝනිසෝ මනසිකාරයේ ඉපදුනොත් එයා සෝතාපන්න වෙනවමයි. එහෙමනම් හොඳට හිතන්න මේ ධර්මය ඇහෙනකොට බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට ඒ කෙනාට යෝනිසෝ මනසිකාරයක් ඉපදුනේ නැත්නම් එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුණ කියලා වැඩක් වෙලා නැහැ. එයාට මග උපදින්නේ අපට ධර්මය ඇහෙනකොට හම්බ විය යුත්තේ යෝනිසෝ මනසකාරය. වෙන දෙයක් නෙමෙයි. දැන් අපි හැමෝම කතා කරන දෙයක් හැමෝම කියන එකක් තමයි අනේ තේරෙන්නේ නෑනේ. වැටහෙන්නේ නෑනේ. ඉතින් බුදුරණවහන්සේ කොතනකවත් කියලා නෑ ධර්මය වෙනකොට තේරෙන්න ඕනේ කියලා. මොකද බුදුරණවහන්සේ දුන්නේ විෂය නිර්දේශයක් නෙවෙයි. දැන් අපිට විෂය නිර්දේශයක් නෑ කන්නේ තේරුම් ගන්න ඕනේ ඉගෙන ගත්තාම. ඒ විභාගයකට එහෙම ලියන්න ඕනේ බුදුරණවහන්සේ දුන්නේ විශේෂ නිර්දේශයක් නෙමෙයි. ඒ ධර්මයේ ඇහෙන තැනදී කෙනෙකුට තේරුණා නම් එයා බුදුරයන් වහන්සේගේ ධර්මය අහලා නැහැ. එයා විශයක් ඉගෙනගෙන එයාට නිවන් මඟ උපදින්නේ බුදුරන් වහන්සේගේ ධර්මය වුණාම හම්බ වෙන්නට ඕන තේරෙන එක නෙමෙයි. කොතනකවත් කියලා නෑ ධර්මය අහනකොට තේරෙන්න ඕන කියලා. මොකද තේරෙන්නේ මටනේ. ඉතින් මට ගැළපෙන දෙයක් නේ හම්බෙන්නේ. ඉතින් මට ගැළපෙන දෙයක් හම්බෙනකොට සක්කාය දිට්ඨිය දුර වෙලා නිවන් එකක් හම්බෙන්නේ කොහෙද? ඒ මට ලස්සනට ගැළපුණා. මට ලස්සනට ඒක තේරුණා. ආධ්‍යාත්මියමක් වැඩෙන්නේ නැතුවම මේක තේරිලා වැටහිලා ලස්සනට ගැලපිලා. දැන් මොකද වෙන්නේ? නිවන් මඟ හම්බෙලා නැහැ. කොච්චර ධර්මයේ වුණත් හම්බෙලා නැහැ. හම්බෙන්නේ එහෙනම් යමෙකුට ධර්මීය හෙද්දි තේරෙනවා කියලා ගැළපෙනවා කියලා හම්බුණා නම් එයාට දහම තුලින් නිවන් මඟ හම්බෙන්නේ නැහැ. අර පළවෙනි අසනීප කාර්යය වගේ. එයාට දැන් යෝනිසු මනසිකාර උපදින්නේ නෑනේ. නිවන්ම හම්බෙන්නේ. තේරෙන්නේ නැති කෙනෙක් අන්න ඉස්සලාම හම්බෙන්න ඕන ධර්මය ඇහෙනකොට යෝනිසෝ මනසිකාරයක් කිරීමට නම් තෝලින් විමසීමට නම් තමන් ඇතුළතින් දියුණු කරගන්න. මොකද දියුණු වීමදී හම්බෙන්නේ වැටෙන්නේ සත්‍ය ඥානය හම්බ වෙන්නේ ධර්මයේ සත්‍යයි කියලා හම්බෙන්නේ සෝතාපන්න කෙනාට. කියන්නේ දිනු වීමකදී හම්බෙන්නේ. සෝතාපන්න වෙලා හම්බෙන්නේ. නොවිරිමි. සත්‍ය ඥානෙ ඇති වෙන්න ආධ්‍යාත්මයේ දියුණුවක් කරගන්න අන්න ඒකට යොමු වෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. එහෙම නැතුව කෙනෙකුට මේක ලස්සනට ගැළපීලා හම්බුණා නම් එයාට පළවෙනි අසනීප කාර්යය වගේ එයාට අවබෝධ කරගන්න බෑ. ඊළඟට තව කට්ටියක් ඉන්නවා. තේරෙන්නේ නැහැ කියලා හැබැයි හම්බ වෙනවා. අනේ හරි අඥානකමයි. එයා හිතන්නේ ඊළඟට තේරුම් ගන්න. එයාට තේරෙන්නේ නමුත් තේරුම් ගන්න කල්පනා කරන්නේ කම්මැලි. එයත් පළවෙනි අසනීපකාරයමයි. ධර්මය ඇහෙනකොට තේරිච්ච නැති කෙනා තේරුම් ගැනීම සඳහා උත්සුක වෙනවා. කල්පනා කරනවා අන්න යාටයි මේ ධර්මයේ තියෙන්නේ. අන්න තුන්වෙනි කෙනා බුදුරණාහි පෙන්වා දෙනවා. තුන්වෙනි අසනීප කාර්යය. අනිත් අයට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. එහෙමනම් අපට මේ ධර්මය ඇහෙන තැනදී විෂයක් තේරෙනවා වගේ වැටහීමක් නෙවෙයි හම්බ විය යුත්තේ ධර්මය ඇහෙනකොට ආධ්‍යාත්මයට යෝනිසෝ මනසිකාර්යය ඉපදීමේ වැඩක්. අන්න එතකොට තමයි ධම්මානුදම් පටිපදාවට යන්නේ. යෝනිසෝ මනසිකාරය නැත්තම් ධම්මානුදම් පටිපදාවට යන්න බෑ. ධර්මය හෝ කියලා ධම්මානුදම් පටිපදාවට යන්න බෑ. ධර්මය අහලා යෝනිසෝ මනසිකාරය කිරීමෙනුයි ධම්මානුදම් පටිපදාවට යන්න තියෙන්නේ. අද අපි මේ ඔක්කොම අහන්නේ මොකද්ද වෙන අදහසක් තියාගෙන. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට හේතුවත් අපි තුල ඇතුළත වැඩිච්ච නැති ගතිය. එනිසා මේ සත්‍ය හොයනවා කියන අදහස පාදක කරගෙන අපි මේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. වෙන දෙයක් එක්ක නෙවෙයි. අපි බලමු එහෙනම් ප්‍රති සමුප්පාද අපි ඉගෙන ගන්න තැනදී බුදුරණවහන්සේ පෙන්නපු විදියට ඉගෙන ගන්නකොට ඒ ධර්මය ඇහෙනකොට අපට නිවන් මඟ වැඩෙන දේ හම්බ වෙනවද කියලා ඒ කියන්නේ අපි හිතන්නේ අපට දැන් අපි කතා කරේ නාම රූපනේ. නාම රූප විඥාන ක්‍රියාකාරීත නාම රූප තේරෙන එක නෙමෙයි. කෙනෙකුට නාම රූප තේරෙනා කියලා හම්බුණා නම් එයාට ධර්මය අවබෝධ කරගන්න බෑ. ඇයි අර පළවෙනි පුජ්‍යලයා වගේ. ඒ දේනුසුමනසිකාර කරන දෙයක් නේ. නාම රූප සත්‍ය වශයෙන් හම්බෙන සෝතාපන්න කෙනාට. අනිත් කෙනාට නෙමෙයි. දැන් අපි හිතනවා අපට තේරෙනවා ඇහිච්ච තැනදී එයාට ධර්මය අවබෝධ කරන්න බෑ. එයා හරියට අහලා නැහැ. සත්‍ය ඥානෙට ඉන්නේ සෝතාපන්න බවදී. දියුණු වෙච්ච නුවණකටයි හම්බ වෙන්නේ. අපි මෙතන ඉඳලාම අපට තේරුණා නම් අපි මේ ධර්මය අහුවත් නැතත් අපි ඒ කරුණ ටික දන්නවා. මේ කිසිදු කාරණාවක් පටිසමුපාදයේ කිසිදු කාරණාවක් අපට අහපු ගමන් තේරුණා කියලා කෙනෙකුට හම්බ වුණා නම් එයාට යෝනිසෝ මනසිකාරයේ උපදින්නේ එයාට ඇතුළත අංගේ උපදින්නේ එයාට නිවන් මඟ හම්බෙන්නේ කොච්චර ධර්මය වුණත් නිවන් මඟ හම්බෙන්නේ එයා විමර්ශනශීලීව අහලා නැහැ එයා හරියටම හරියටම ආධ්‍යාත්මයේ කන් යොමාගෙන කියපු දේ හරියට අහලා නැහැ. ඒකයි යට තේරුනේ. හරියට නුවණින් යුක්තව කියපු දේ ආකාරයෙන් අහපු නැති නිසායි තේරුනේ. හරියට නුවණින් යුක්තව කියපු දේ ආකාරයෙන් ඇහුවනම් එයාට ඉස්සල්ලාම හම්බෙන්නේ තේරෙන්නේ නැතිකම. අන්නේයි නුවණින් ඉවසන්නේ. එතරම්දි නුවණින් විමසුවාම තමයි යාට ප්‍රඥාව වැඩුණාම ප්‍රඥාවටයි නාම රූපය හම්බ වෙන්නේ. මේ සිතුවිල්ලකට නෙමෙයි. ප්‍රඥාවෙන් නාම රූපේ ඥානෙ හටගන්නේ සිතුවිල්ලකින් නෙමෙයි. අපට සිතුවිල්ලකට තේරෙනවා හිතට තේරෙනවා. හිතට තේරෙන්නේ අවිද්‍යාව සහගතව. නාම රූපය මොකද්ද කියලා හිතට හම්බුනහම විතරකයකින් නාම රූපය පිළිබඳ වැටහීමක් හිත හටගන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියන්නේ මෝඩකම. මෝඩකමින් යුක්ත මන ආයතනයට ආව සිතුවිල්ලක් තමයි නාම රූපේ වැටුණා කියලා හම්බ වුනේ. මෝඩකමට හම්බෙච්ච නාම රූපේ වැටහීම හරිද? මෝඩකමට හම්බෙච්ච එකක් මෝඩ අදහසක්මනේ. එහෙනම් අපට ධර්මය ඇහෙන තැනදී තේරුණා කියලා කියන්නේ තේරෙන්නේ මොකකටද? මෝඩකමට. අවිද්‍යාවටයි තීරෙන්නේ. අවිද්‍යාව පාදකයටයි වැටෙන්නේ. මෝඩකමටයි හම්බ වෙන්නේ. එහෙනම් අපට ධර්මය ඇහුණහම තේරුණා කියලා කියන්නෙම අපි තුල මෝඩකම අපට හම්බ වුණා. අපට ධර්මය ඇහෙන තැනදී තේරුන්නේ නැහැ කියලා හම්බ වෙනකොට අන්න මෝඩකමින් ගොඩනැගිච්ච මනසට මේක අහුුනේ නෑ. මොකද මෝඩකමින් ගොඩනැගිච්ච මනසට හම්බෙන එකක් නෙමෙයි නාම රූප විග්‍රහය. දැන් එයාට අවශ්‍යයි මේ මෝඩකමින් ගොඩනැගිච්ච මනස තුලින් විචක්ෂණය කරන්න, තේරුම් ගන්න යොමු වෙන්න. අන්න ඒක කරන්න පටන් ගන්නවා. ඒක සඳහායි බුදුරුන්ගේ ධර්මයේ තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. මොකද අපි මෝඩකම් මත පදනම් වෙච්ච ලෝකයක් තියෙන්නේ. මේක ඉක්මවණ්ඩයි. ඒ මෝඩකම් මත ගොඩනැගිච්ච ලෝකේ පදනම ඉක්මවීමට දුන්න විග්‍රහයකුයි ධර්මයේ කියන්නේ. මෝඩකමට තව දෙයක් තහවුරු කරගන්න නෙමෙයි. ප්‍රායෝගිකව හටගත්ත මෝඩකමක් තියෙන්නේ. ප්‍රායෝගිකව හටගත්ත අවිද්‍යාව කියන මෝඩකමින් ගොඩනගච්ච ලෝකයක් තියෙන්නේ. ප්‍රායෝගිකව හටගත් අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච ඒ මෝඩකමින් ගොඩනැගිච්ච ලෝකේ තහවුරු කරගන්න ධමයක් නෙමෙයි බුදුරයන් වහන්සේගේ දර්ශනය. බුදුරයන් වහන්සේගේ දර්ශනය තියෙන්නේ ප්‍රායෝගිකව හටගත් මෝඩකමින් හටගත් මේ ලෝකයේ වැරද්ද හම්බෙන විග්‍රහයකට යොමු වීමට. අන්න ධර්මයේ ඇහෙනකොට මොකද වෙන්නේ? ධර්මයේ ඇහෙන තැනදී මොකද වෙන්නේ? මේ ලෝකයේ තුල යම් හිතීමේ හැකියාවක් තියෙන කෙනාට හම්බ වෙනවා මෝඩකමින් හටගත්තු මනසට ඒක වැටහෙන්නේ කියලා. ඒක තේරෙන්නේ කියලා. අන්න ඒ කෙනා තමයි නුවණකාරකමට යන්නේ. ලෝකෝත්තර මගට යන්නේ. එයා හරියට ඇහුවා. නුවණට හම්බ වෙන්න දහමක් විග්‍රහ කරපු තැනදී හරියට ඇහුව කෙනාට හම්බ වුණා ප්‍රායෝගිකව තමන්ගේ මෝඩකමින් යුක්ත හටගත් මානසට ඒක අහුුන්නේ කියලා ගැලපුන්නේ කියලා. දැන් එයා මොකද කරන්නේ? දැන් තේරුම් ගන්න උත්සාහ කරනවා. අන්න යෝනිසෝ මනසිකාරය කරනවා. මේ යෝනිසෝ මනසිකාරය කරනකොට කරනකොට අන්න ඒක බලින් උපදින්නේ නැහැ. උපදින්න එයා තුළ හැකියාව තියෙන්න ඕනේ. අන්න යාට ඒක හම්බුනහම එයා මොකද කරන්නේ? ඒ කෙනා ප්‍රඥාව වැඩිච්ච තැනදී නුවණ ඇති වෙච්ච තැනදී ප්‍රඥාවෙන් නාම රූපය මොකද්ද කියලා දකිනවා. මොඩකමින් නෙමෙයි දකින්නේ ප්‍රඥාවෙන්. සත්‍ය ඥානෙනි ප්‍රඥාවට. ඒතකන් නාම රූපය තේරෙන්නේ අපි මොන විදියට විග්‍රහ කළත්. අපි කැමති අලුත් විග්‍රහයක් ගන්න. ඇයි? ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවක් නෙවෙයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයට අංශු මාත්‍ර වෙනසක් නොකර තමන් ප්‍රායෝගික තේරුම් ගැනීමට යොමු වෙන්න ඕනේ. මොකද අපි වෙනස් විග්‍රහයක් කරලා තේරුම් ගත්තා කියලා කියන්නේ අපට තේරුණේ නුවණ වැඩෙන්නේ නැතුවනේ. දැන් අපට බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයේ දැන් තේරෙනවා නම් සත්‍යයි කියලා හම්බ වෙනවා නම් සෝතාපන්න වීමේදී හම්බ විය යුත්ත දැන් හම්බ වෙනවා නම් හම්බ වුනේ බුදුරන් වහන්සේ කියපු දෙයක් නෙවෙයි. බුදුරන් වහන්සේ කියපු දෙයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි බුදුරන් වහන්සේට තේරෙන්නේ නැති නිසා තව කරුණු ටිකකුත් අරගෙන කොහෙන් හරි තේරුම් ගන්න. ඒ නිසායි අපට මේ මෝඩකමින් ගොඩනැගිච්ච මනසට ඒක තේරුනේ. තව කොහෙන් හරි ගත්ත දෙයක් ඔස්සේ. ඒ වැරුණාට පස්සේ නෙමෙයිනේ තේරුනේ. මෝඩකමින් හටගත්තු මනසටයි ඒක තේරුනේ. එහෙනම් බලන්න පින්වත්නි මේ කොච්චරනම් අපිට මේ මේ ධර්මයේ ගැන අහන්න කියන්නේ හරිද අහනවා කියන එක නෙවෙයි. ධර්මය අහන්න කොයි විදිහේ ගතියක් තියෙන්න ඕනද අපට? නැත්තම් බෑ. අපි එහෙනම් ඔන්නෝක තේරුම් අරගෙන මේ පොඩ්ඩක් අදත් බලමු මේ නාම රූප තේරුම් ගන්න යන්නේ කොහොමද කියලා. නාම රූප කියලා විග්‍රහ කරේ බුදුරජාණන් වහන්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. හටගත්තේ විඥානේ නාම රූපේ. දැන් එහෙනම් අපිට මේක ඇහෙනකොට කුමක්ද ඇතිවිය යුත්තේ? මුලින්ම හොඳට හිතන්න තේරෙන්නේ නැති බව. තේරුණා නම් එයා වරද්දවල අල්ලගෙන මොකද 20ක් නේ තේරුම් ගන්න තියෙන්නේ. එතකොට නාම රූප කියනකොට ඒක හම්බෙන්න අනිවාර්යෙන් විඥානය හම්බෙන්න ඕන නැත්නම් හම්බෙන්නේ නැහැ. අපි නාම රූප වෙන් වශයෙන් හොයාගෙන යනකො. අපි විශේෂිත කතා කරා කලින් විග්‍රහයේදී ටිකක්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේ. ඔන්න ඔබ තමයි නාම රූප. එතකොට දැන් මේ නාම රූප විග්‍රහය දැන් අපි ගත්තොත් නාම රූප විග්‍රහය අපි එක කාරණාවක් අරන් බලමු දැන් බුදුරණවහන්සේ වෙනවා එක එක කාරණා ගත්තා මේවා සංකත කියලා. දැන් අපි දන්නව නේද පටිසමුප්පාදේ දී නාම රූප කියන්නේ පටිසමුප්පාදේ නෙවෙයිනේ. බුදුරණවහන්සේ වෙනවා නාම රූප කියන්නේ පටිසමුප්පාදේ නෙවෙයි. නාම රූපය විඥාණයෙන් හටගත්ත කියන එක පටිසමුප්පාදේ. විඥානපත්‍ය නාම රූප කියන එක පටිච්චසමුප්පාද. බෑ නාම රූප කියන්නේ පටිච්චසමුප්පාදේ නෙවෙයි. නාම රූප කියන්නේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න ධර්මයක්. එතකොට නාම රූපය අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න ධර්මයක් බව හම්බ වෙන්නේ කාටද? ඒක හම්බ වෙන්නේ නාම රූපය ප්‍රත්‍යයෙන් ඉපදුන බව හම්බෙච්ච කෙනාටනේ. නාම රූපය විඥාණයෙන් හටගත්ත කියලා හම්බෙච්ච කෙනාටයි නාම රූපයේ අනිත්‍ය සංකත පටිසමුප්පන්න බවක් හම්බෙනවා. එහෙනම් සංකතය හම්බෙන්නේ කාටද? සංකත බව හම්බෙන්නේ කාටද? මේ සංකතය කියලා කියන්නේ පුතජන කෙනාට තේරෙන එකක් නෙමෙයි. පුතජන කෙනාට හම්බෙන්නේ මොකද්ද? සංකත බවක් නෙමෙයි සාසත බවක්. පුතජන කෙනාට හම්බෙන්නේ සාසත බවක් සහ උච්චිත බවක්. සංකත බව සංකත බව කියන්නේ සේක නුවණක්. සේක ඥානයක්. අපි සංකත බව පුතඥන මට්ටමේ ඉඳලා කොච්චර කල්පනා කරන්නේ? ඒක හම්බෙන්නේ නැහැ. ඒක සීක ඥානයක්. බුදුරණවහන්සේ පෙන්නනවා. සංකත බව හම්බෙන්නේ සීකයට කියලා. සංකත ඉක්මීම නිවන. අපි දැන් කතා කරාට මේක සංකතයක් සංකතයක් කියලා ඒක වචන ටිකක් විතරයි. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේ සංකත බව සහ සංකත ලක්ෂණ සහ පටිසමුප්පන්න බව මේ සියල්ලක්ම හම්බ වෙන්නේ අපට නෙවෙයි. අපට හම්බුණා නම් අපි අහලා තියෙන්නේ වැරදි විදිහටයි. ඇයි අපට මේ මෝඩකමටනේ හම්බුනේ? අවිද්‍යාවෙන් ගොඩනගිච්ච මනසට මනෝවිතරකයකට හම්බෙලා තියෙන්නේ ප්‍රඥාවට නෙමෙයි. අපි ධර්මීය අහිකිතනේ අපට අපි සෝතාපන්න වෙනවද? අපි කවුරුවත් දැන් උපදේශ පරිබ්‍රාජකයන් නම් වුණා. අධික ප්‍රඥා දැන් අපි අහපු දැනදීම අපට සෝතපන්න වෙනවද? ඉතින් අපට එහෙනම් අහපු කාගෙන් බණ අහන්න ඕනේ නෑනේ. ඇයි හොතපන්න වෙච්ච කෙනාට කාගෙවත් බණ අහන්න අවශ්‍ය නෑ. නිවන් දකින්නවා. ඒතර අපට ඇහිච්ච දැනදී අපට මේක තේරුණා නම් අපි මේ ඇහිච්ච දැනදීම අවිද්‍යාවකින් තොරව මේ ඥාණයට හම්බලා තියෙන. එහෙනම් අපි හොතපන්නයි. ආයෙ කායවත් බණ ඕනේ නෑ. අපට උපලිස්ස පරිබ්‍රාජකයක් වගේ නුවණක් නැහැ. අපට තියෙන මෝඩකමක්. ඒකින් අපි මේ ක්‍රමානුකූලව නුවණ වර්ධනය කරගන්න ඕනේ. නුවණ වර්ධනය කරගන්න ඕනේ මිසක් විෂයක් ගලපලා මිස් අනේ මට දැන් තේරෙනට සතුට වෙලා හරියන්නේ නැහැ. එහෙනම් මේ සංකත බවත් පටිසමුප්පන්න බවත් නම් රූපවත් මේ ඔක්කොම හම්බ වෙන්නේ ලස්සනට තේරෙන්නේ මට නෙවෙයි සෝතාපන්න වීමේ නුවණට. දැන් මට මට ප්‍රායෝගිකව පහර වදින විදිහටම ධර්මය හම්බෙන්නට ඕනේ. මම මෝඩයෙක් කියලා හම්බෙන්න ඕනේ. දැන් මම නුවණකාරයෙක් නම් මං හසර යනවද? ඒ කියන්නේ මට විද්‍යාව තියෙනවම හසර යනවද? නෑනේ. මට විද්‍යාව තියෙනවනම් මං හසරෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ මම නුවණකාරයෙක් නම් මම සසරෙන් නිදහස් වෙනවා. මට ධර්මයේ ඇහෙන්න ඇහෙන්න අනේ මට තේරෙනවා කියලා මු නුණක්කාරකමක් හුවෙනවා නම් හරිද? එහෙනම් ඒකට ධර්මයේ ඇහිලා නැහැ. මට ධර්මයේ ඇහෙන්න ඇහෙන්න හම්බ වෙච්ච මොකද්ද? මම් මෝඩයි මම් මෝඩයි කියලාමයි හම්බෙන්න ඕන නැත්තේ. අහං නජානාමි භගවා ජානාමි. මම දන්නේ නැහැ මෙලෝ දෙයක්. බුදුරන් වහන්සේ දන්නේ. දැන් මම මට තේරෙනවා කියන්නේ මම දන්න නිසා නෙමේද? මට තේරෙනවම දන්න නිසානේ. මං නෝනක්කාර නිසානේ. අහං ජානාමි භගවා ජානාමි. ඔන්න ඔය දේ හම්බුනේ නැත්තම් පින්වතුනි. අපි මේ සක්කායදිට්ඨිය තියාගෙන පෘථජනව ඉඳගෙනම නිවන් දකින්න හොයනවා. අඩුම සක්කායදිට්ඨිය දුරු කරන මගටවත් එන්නේ නැහැ. මේ සක්කායදිට්ඨිය කියලා කියන්නේ මේ මට ලකුණක් දාගෙන දුරු කරන එකක් නෙවෙයි. සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන්නේ මමම මෝඩයෙක් කියලා හම්බෙලා දුර වෙන ප්‍රතිපදාවක්. අවිද්‍යාව දුර වෙන ප්‍රතිපදාවක්. එහෙනම් මේ කරුණ තේරුම් ගන්න යන්න අපිට කොච්චර පැතිහිතන්න දෙනවද? මේක මේ මාන්නේ මම දන්නවා මම තමයි කිරුම මට තමයි තේරෙන්නේ කියලා යන එකක් නෙමෙයි. මේ ආනෝදසිය ආමඳුරු කියන එකනත් මේ දැන දන්න මේ එහෙම එකක් නෙමෙයි. අපි මේ හොයන්න ඕනේ බුදුරණවහන්සේ කියපු දේ. මේ මගේ දන්න මගේ පඬිතකමක් නෙමෙයි මම මේ කියවන්නේ. අපි බලන්න ඕනේ මේ බුදුරණවහන්සේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. අපට හැම වෙලෙම හම්බෙන්න ඕනේ අනේ අපට තේරෙන්නේ නැහැ කියන එක. අපි විමර්ශනශීලීව දහම් බලන්න ඕනේ. මට ගලපන්න නැතුව. තව දෙයකට ගලපන්නේ නැතුව. Tamanට පහරක් වදින විදිහේ දහමක් හම්බුන් නැත්නම් පින්වතුනි. එයා බුද්ධ වචනේ හරියට අහලත් නැහැ. එක්ක වැරදි දෙයක් ඇහිලා. ඒ කියන්නේ Tamanට ගැළපෙන, Tamanට තේරෙන, Tamanට වැටහෙන දෙයක් ඇහුණා නම් එක්ක එයා බුද්ධ වචනේ හරියට අහලා නැහැ. එක්ක එයා වෙන වෙන විකෘතියක් අහලා, වෙන විග්‍රහයක් අහලා. ධර්මයේ තේරුණා නම් ධර්මයේ ගැලපුණා නම් Tamanට ලස්සනට ඒක වැටුණා නම් එක්ක වෙන විකෘතියක් අහලා නැත්තම් හරියට බුද්ධ වචනේ අහලා නැහැ. මොකද තමන් මෝඩයි කියලා හම්බෙලා නැහැනේ. තමන් නුණක්කාරයි කියලා හම්බෙලානේ. තමන්ට තේරුණා කියලා හම්බෙලානේ. සක්කාදිට්ඨි දුරු වෙන්නේ නැහැ ඉතින්. සත්‍ය ඥානෙට හම්බෙන දේ දැන් ඉඳලා හම්බෙනකොට. එතකොට බලමු අපි එහෙනම් මේ නාම රූප විග්‍රහයේදී නාම රූපේ හරියට හම්බෙන්නේ විඥානියත් එක්ක නැත්තම් හම්බෙන්නේ නැහැ. මොකද නාම රූපය කියන එක අපට හම්බෙන්නේ සාස්වත දෙයක්. සේකයටයි සංකත දෙයක් හම් වෙන්නේ. අපට හම් වෙන්නේ නාම රූපයේ තියෙන එකක්. තියෙන නාම රූපේ තමයි අපට නැති වෙනවා කියලා හම් වෙන්නේ. තියෙන නාම රූපේ. සාස්වතයෙන් උච්ඡේදයට ඒක සේක වෙනකම්ම සෝතාපන්න වෙනකම්ම තියෙන සාස්වතයෙන් උච්ඡේදයට යන එක. අපි නෑ කිව්වට අපිට තියෙන එක. සෝතාපන්න කෙනාට විතරයි නාම රූපේ සංකතයක් කියලා හම්බෙන්නේ. රූපේ පෙනගුලියක්, වේදනා දීප බුලක්, සංඥා මිලිගුවක්, සංඛාරයේ කෙසෙල්ලටක් විඥානීය මායාවක් කියන එක හම්බෙන්නේ ශේක කිනාට පමණයි. එතකොට දැන් බලමු නාම කියන කාරණාව සහ රූප කියන කාරණාව මම ඉතින් රූප විග්‍රහ කරා. දැන් මේක හොයාගෙන යනකොටත් මේක තේරුම් ගන්න බලන්න පටිසමුපාදය හම්බෙන්න ඕනේ. රූපය අපි විග්‍රහ කරලා පෙන්නුවා යම් කඩි මට්ටමකට. අපි තව පොඩ්ඩක් කතා කරමු. මොකද මේක අපි මේ විෂයක් ඉගෙනගෙන දැන් ඒක පැත්තකට දාන එක නෙවෙයි නිසා. රූපේ විග්‍රහ කරනකොට හතර මහා ධාතුත් හතර මහා ධාතු උපාදාන හටගත් දේ තමයි රූපය කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. ඒතර හතර මහා ධාතු කියන්නේ මොකද්ද? හතර මහා ධාතු උපාදානෙන් හටගත්ත කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. කවුද? ඉස්සල්ලාම යන කෙනා තේරුම් ගන්න. හොයාගන්න මේක මේ දැන් අපි යන්නේ මේ මේ අපට තේරුණා කියලා ගන්න නෙමෙයිනේ. නුවණ වැඩෙන්න. දැන් අපි හතර මහා ධාතු හතර මහා ධාතුන් හටගත්ත දේ කියලා එකපාරට තේරුණා නම් අපි ධර්මය අහලා නැහැ හරියට. මේක අපිට අහද්දී යන්නේ විවර්සණීය හම්බෙන්නට ඕනේ. හැබැයි මේක බුදුරණවහන්සේ කියපු දේත් එක්ක විතරයි ඉගෙන ගන්නට ඕනේ. වෙන දෙයක් ඔස්සේ යන්න බෑ. මොන දෙයක් ඔස්සේ ගියොත් අපිට ගලපන්න පුළුවන්. යෝනිස මනසිකාරය ඉන්නේ නෑ. හතර මහා ධාතු හතර මහා ධාතු උපාදානිනොත්. එතකොට හතර මහා ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට හතර මහා ධාතු උපාදානෙන් හටගත්ත කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ තුලින් හටගත්ත දෙයක්. ඔන්න ඔය දෙක දෙකක් විග්‍රහ කරා. එකක් නෙමෙයි දෙකක්. දැන් එතකොට හතර මහා ධාතු විග්‍රහ කරන්න යනවා. පඨවි, කකල, කරිගත උපාදින්න. පඨවි විග්‍රහ කරන අධ්‍යාත්ම ආධ්‍යාත්මික සබාහිර කියලා. ඒකේ අධ්‍යාත්ම විග්‍රහ කරන අධ්‍යාත්ම පච්චත කකල කරිගත උපාදින්න. ඔන්න ඔක විග්‍රහ කරනවා. එතකොට ඒක විග්‍රහ කරලා පෙන්නකොට ඔන්න ගතියක් හම්බෙන්නේ. කකල කරිගත ගතියක්. ඒක උපාදානයෙන් හටගත්තා. උපාදාන කරගත්ත දෙයක් විග්‍රහ කළා නෑ. දැන් අතන විග්‍රහ කරනවා උපාදාන කරගත්ත දෙයක් පටවිය ආපෝතේජෝ වායෝ. යමක් හේතු කරගෙන ඒ කියන්නේ ලෝකේ සාස්වත පැත්තකට ගිහිල්ලා දැන් පටවි කියන එක තියනවා කියලා ගිහිල්ලා තියෙන පටවියක් උපාදාන කරගත්තා. මේ එතකොට එතන තව පැත්තකට ගිහිල්ලා ඉවරයි. මේ සේකත්වයට ඇවිදලා නේද අපිට මූලික තේරෙන කාරණාවකට යන්නේ ඉස්සල්ලාම. මොකද බුදුරණස් පටන් ගන්නෙම තේරෙන දැනකින්. එතකොට පටවිය ඔන්න පටවියෙන් හටගත්තා. කක්කල කරිගත ගතිය, තද ගොරෝසු ගතිය. තද ගොරෝසු ගතිය කියන්නේ ඇහැට හම්බෙන එකක් නෙමෙයි. පටවිය ඇහැට හම්බෙන්නේ නැහැ. පටවිය හම්බෙන්නේ කයට. තද ගතියක් නේ හම්බෙන්නේ. පටවියෙන් හටගත්ත දේ හම්බෙන්නේ ඇහැට. හතය මහදතු උපාදානෙන් හටගත්ත දෙයක් හම්බෙනවා ඇහැට. දැන් ඔබට අනුන්දස්සාවරෙන් කටහඬ ඇහෙනවා. ඒ ඔබට පටවියක් හම්බෙන්නේ නැහැ නේ. හම්බෙන්නේ මොකද්ද? පටවියෙන් හටගත්ත දෙයක්. කියන්නේ අනුදැසියාමඳුරු කියන පටවි ස්වභාවයක් එක්ක කතා කිරීමේ හටගති දෙයක් නෑ මොන පටවියක් මොන. ඕක තේරුණා කියලා දහම දැක්කේ නෑ. ඔය මේ පුත්‍ජජනයට තේරෙන ටික. පුත්‍ජජනයට තේරෙන ටිකවත් අපි තේරුම් ගන්න යන්නේ නෑ සමහරවිට. අපි ඒකත් වෙන විග්‍රහයක් දාන්න යනවා මොකද හේතුව අර නුවණ වඩා ගන්න නැතුව. එතකොට පටවියෙන් හටගත්ත දෙයක්. මේ කණින් ගහන එක. කනට ඇහුනේ පටවි කනට ඇහුන්නේ නැහැ. පටවි බවක් කනට හම්බුන්නේ නැහැ. කනට හම්බුනේ පටවියෙන් හටගත්ත බවක්. ඇහැට පටවි බවක් පේන්නේ නැහැ. ඇහැට පේන්නේ පටවියෙන් හටගත්ත. ඔතනින් එහා විග්‍රහ අවශ්‍ය නැහැ. ඔච්චරයි විග්‍රහ. මොකද ඔතනින් එහා ගියොත් අපි එතරින් නතර වෙනවනේ. යෝනිස මනසිකාරය කරන්නේ නැහනේ. නාහිරත් පටවි බවක් හම්බෙන්නේ නැහැ. දිවරත් පටවි බවක් හම්බෙන්නේ නැහැ. තද ගතියක් හම්බෙන්නේ නැහැ. කයර නම් හම්බුණ ගතියක්. මනට හම්බෙන්නෙත් නැහැ. ගතියෙන් හටගති දෙයක් හම්බෙන්නේ. එනකොට අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ මේක පතවි විතරයි මෙතන කතා කරන්නේ මේක ඇතුලේ ආපෝ තේජෝ වායෝ දාන්නේ නැහැ මේ ෆිසික්ස් උගන්වලා නැහැ බුදුරණවහන්සේ. ආපෝ තේජෝ වායෝ දාලා ඔක ඇතුලේ. අපි ෆිසික්ස් එක්ක ගලපන්නේ සද්ධාව නැති නිසා. බුදුරණවහන්සේ පතවි විතරයි විග්‍රහ කරේ. ඒකටත් කෙස් ලොම් නිදත්තම උදාහරණ ගන්න ගතිය පෙන්වන්න ඕන නිසා. එතකොට ඔන්න පතවි ගතිය ඇහැට. පටවි ගතිය ඇහැට හම්බුන්නේ නැහැ. පටවි ගතියෙන් එකක් යමක් හම්බුණා කියලා හම්බුණා ඇහැට. ඔන්න දැන් ඊට පස්සේ දැන් හොයන්න වෙනෝනේ. පටවි කියන්නේ මොකද්ද කියලා. ගතිය කියන්නේ මොකද්ද කියලා. අන්න බුදුරණස් විග්‍රහ කරනවා පටවි කියන්නේ මොකද්ද? පටවි හොයාගෙන යන්න වෙනවා. පටවි විග්‍රහ කරනවා කක්කල කාරික දුපාදින්නවා. තද ගොරෝසු උපාදානෙන් හටගත්ත. ඒ කියන්නේ උපාදානයේ අතීත කෘදන්තයකින් පාළියේ විග්‍රහ කරලා පෙන්නන්නේ. ඒ කියන්නේ යමකින් හටගත්ත දෙයක් විග්‍රහ කරලා පෙන්නන්නේ පටිභව හම් වෙනකොට. දැන් එහෙනම් ඒක හොයාගෙන යන්න වෙනවා. පටවි බවකින් හම්බෙච්ච දෙයක් පටවි හම්බෙච්ච දෙයක් පටවිය සහ පටවි බවක් හම්බුනේ උපාදානයෙන් කියන කාරණා. දැන් කලින් හම්බුනේ පටවිය උපාදාන කරගත්තා කියලා. දැන් පටවිය මොකකින්ද හටගත්තේ කියලා හොයන්න වෙනවා. දැන් මේ නාම රූප හොයන්න යන්නේ. නාම රූප වැඩි රූපේ හොයන්න යන්නේ. රූපේ හොයනකොට රූපේ කොච්චර දෙයක් හොයන්න තියෙනවද? උපාදානෙන් හටගත්තා කියලා හොයන්න යන්න තියෙනවා. උපාදානෙන් හටගත්තා කියලා වෙන උපාදානෙ කියන්නේ මොකද්ද? අන්න පටිසමුපාදේ හොයාගෙන යන්න වෙනවා නාම රූප යනකොටත්. නාම රූපේ රූපේ හොයනකොටත්. පටිච්ච සමුපාදේ හොයන්න වෙනවා නාම රූපේ රූපේ හොයනකොට. එතකොට පටිච්චසමුප්පාදයේම හිවිච්ච තැනදී තමයි. හම්බෙච්ච තැනදී හම්බෙනවා මොකද්ද? නාම රූපය කියන මෙන්න මේක මෝඩකමට හම්බෙච්ච එකක් කියලා. අඥානකමට, අවිද්‍යාවට. ඒක හම්බෙනකොට මොකද්ද හම්බෙන්නේ? විචක්ෂණ සීලී බුද්ධියෙන් ගිය නිසා නුවණකට හම්බුනේ. නුවණකට හම්බෙච්ච තැනදී නාම රූපය කියලා කියන්නේ මොකද්ද? මෝඩකමින් හටගත් එකක්. මෝඩකමට තියෙන එකක්. අඥානකමට තියෙන එකක් නුවණ හම් වෙනකොට Nirodhe හම් වෙන්නේ මොකද්ද? මෝඩකමට තිබිච්ච දෙයක් නැති වුණා කියලා. අපිට තාම යන්නේ මෝඩකමට තිබිච්ච දෙයක් නැති වුණා කියලා. ඉතින් මෝඩකමට නම් තියෙන්නේ නුවණකාරකමට හට ගන්න නැතිකමක් නේ තියෙන අසතියෙන් අසතියෙන් හට නොගැනීම මිසක් තිවිච්ච දෙයක් නැතිනව නෙමෙයි අපට තාම යන්නේ Nirodhe කියනකොට මෝඩකමට හරි හටගත්ත දේ නැති වුණා කියලා. මෝඩකමට හටගත්ත දේ මෝඩකම නැතිවීමෙන් හටගන්නේ නැහැ. ඒකයි Nirodhi. නැති වුණා නෙවෙයි. අපි තාම පුත්තජන වට්ටමින් බලන්න යන්නේ. මොකද කාම මාර්ගයේ අහලකටවත් එන්නේ නැති නිසා. අන්න Nirodhi. අන්න දැන් සංකත බවක් හම්බ වෙනවා හොයාගෙන යනකොට. නුවණ එන තැනදී සේකත්වය ආපුතරදී සේකත්වයේ ගොඩනගිච්ච තැනදී ඊළඟට තිතස් අනිතත්තම් පඤ්ඤායති තිතිය අනිතත්වයේ කියන කාරණාව ඒ කියන්නේ සංගතේ හටගත්තදී වෙනස් වී පැවැත්මක් කියන කාරණාව ඒකත් හම්බින්නේ සේකයට හැර අනික් කෙනෙකුට අපි හැම වෙලෙම අර මේක මැදකට දාලා ගලපන්න කැමතිද සෑ ප්‍රශ්න තියෙනවා ඔන්න රූපේ හොයගෙනකොට. එතකොට එහෙනම් පටිච්චසමුප්පාදෙන හම්බ වෙනවනේ. පටිච්චසමුප්පාදෙම හම්බෙලා. රූපේ හොයගෙනකොට. ආයි මේක විග්‍රහ කරගෙන යන්න මොකද මේ අපි අර දැනුමක් තේරුම් ගන්න අතර වෙන්නේ නෙමෙයි කියන්නේ යෝනිසෝ මනසිකාරයමයි අහං නජානාමිමයි ඊළඟට වේදනා සංඥා චේතනා පස්සේ මනසිකාරය වේදනා කියන්නේ ස්පර්ශයෙන් හටගත් දෙයක් සංඥා කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. චේතනා කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. ඊළඟට පස්සය ඊළඟට පස්සයත් හම් වෙනවා. ඔන්න මේ මේ එකට කැටවෙච්ච ධර්ම ස්වභාවය පස්සය. ඊළඟට මානසිකාරය. මානසිකාරය කියන්නේ අවධානය. ඒක මම කරන අවධානය නෙමෙයි. ඡන්ද මූලකා සබ්බේ ධම්මා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා පස්ස සමුදයෝ සබ්බේ ධම්මා ඡන්දය. ඡන්දය ඇති තැන මානසිකාරය. දැන් මම මානසිකාර කරනවා නම් නාම රූප ටික හට ගන්නවන්නේ කවුද මමනේ. ඉතින් එහෙනම් මේක මේ ආත්ම වැඩ පිළිවෙලක්. මම කරනවනම් මම කරන කාරණාව හරි පටිසමුප්පාදයෙන් නොදැක්මින් ගොඩනගිච්ච ලෝකයේ තුල මෝඩකම මත පදනම් වෙච්ච ලෝකයේදී මානසිකාරය මම කරන එකක් කියලා දාගත්ත තැනදී පටිච්චසමුප්පාදයේ ඉතින් මම කැමති විදිහට මට හසුරවන්න පුළුවන්. කොහෙද අනාත්මයක් හම්බෙන්නේ? අනාත්මයක් හම්බෙන්නේ නැහැ. ඡන්දය මට කැමති විදිහට ඡන්දය දාලා පටිච්චසමුප්පාදේ හදාන්න පුළුවන්. ඉතින් මටම පුළුවන් නැති කරන්න. කොහෙද අනාත්මයක් හම්බෙන්නේ? කොහෙද සක්කාය දිට්ඨිය කැඩෙන්නේ? මෙතන මොකද්ද කියලා තියෙන්නේ කියලා අපි මට තීරුම් ගන්න යන්නේ නැතුව ඔන්න විමර්ශනශීලිය බලන්න ඕනේ. මේ විමර්ශනශීලී බවකුයි ධර්මයේ හම්බ වෙන්නට ඕනේ. තව කෙනෙක් කියපු ලේබල් එකකින් ගැලපෙන එකක් නෙමෙයි. විමර්ශනය. මොකද්ද මේ කියන්නේ? මානසිකාරය. අවධානය. දැන් අපි හිතන්නේ දැන් ඔබ මං කියන දේ අහගෙන ඉන්නවා. ඔබට ඔබ gedara වෙන සද්දය අහන්න වෙන තැනකට අවධානය දැන් ඔබට පේන රූපය අහන්න ඔබ නම් අවධානය වෙනස් කරේ ඔබනේ පටිසමුපාද හැදුවේ ඉතින් ඔබටම ඒක නැති කරන්න පුළුවන් ඔබ ඉන්නද්දිම සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන් වෙලා එන මානසිකාරය කියන එක තියෙන්නේ අවිද්‍යාව මතමයි ඡන්දය හේතු වෙලා තියෙනවා එතකොට ඇස කන නාසය දිව කය ඇස රූප කන ශබ්ද මෙන්න මේ ඇති බව හම්බ වෙච්ච තැනදී ඡන්දය කියන්නේ ඒක මම දාගන්න මම කරන වැඩක් එක්ක යන එකක් නෙමෙයි මම කරන්නේ පින්වතුනි කාම තණ්හාව අපට තාම ඒක හවුවෙන්නේ මම කරන දේ තියෙන්නේ කාම තණ්හාව සංකල්පමීය රාගය කාම තණ්හාව ඊළඟට භව තණ්හා විභව තණ්හා කියන කාරණාවේදී මට කරන්න පුළුවන් වැඩක් තියෙනවා නමුත් ඒක යම් කිසි ප්‍රනීත බවක් එක්ක මම ගොඩනගාගෙන ගියේ සමාජයක් විතරයි. යම් මට්ටමක් විතරයි. ඉතින් ඒක මටම අයින් වෙනවා. ඒක මේ ලෝකේ මට්ටම. පටිච්චසමුප්පාද විග්‍රහය තියෙනකොට සංකල්පමීය ලෝකයක් නෙමෙයි පටිච්චසමුප්පාදය. රාගයේ සංකල්පමීය රාගයක්. පටිච්චසමුප්පාදයේ සංකල්පමීය එකක් නෙමෙයි. සංකල්පමී බව හටගන්නේ අවිද්‍යාවෙන් යුක්ත හටගත්ත මනසකට. සංකල්පමී බව එන්නේ. නමුත් පටිසමුප්පාදය මේක නෙමෙයි. පටිසමුප්පාදයේ අනුවණකමයි පදනම් වෙලා තියෙන සංකල්පය නෙමෙයි. එහෙනම් අපට පටිසමුප්පාදයේ සංකල්පයකින් තේරෙන්න බෑ. පටිසමුප්පාදයේ අනුවණකමෙන් හම්බෙච්චව නුවණකටයි තේරෙන්නේ. නුවණ කියන්නේ අනුවණකමින් හටගත්ත මනසේ සිටිවිල්ලක් නෙවෙයි. ඉතින් නුවණ අනුවණකමින් හටගත්ත මනසේ සිටිවිල්ලක් නම් ඒකත් අනුවණකමක්මනේ මෝඩකමක්මනේ. බලන්න අපි යන විකෘතිය අපිට මේ යෝනිසෝ මනසිකාරෙන්න අපි යන විකෘතිය. එහෙනම් මේ විදිහට අපි බැලුවත් කල්පනා කරලා මේ අපට නාම රූපයේ කියන කාරණාව තේරුම් ගන්න කොච්චර හිතන්න තියෙනවද? වෙන වචන දාගෙන බෑ හැබැයි. තව අලුත් විග්‍රහ දාගෙන බෑ. තව මේක කල්පනා කරන්න ඕනේ. මෙතන මේ ස්පර්ශය වෙන්න මානසිකාරය. මොකද්ද? මගෙන්තර අවධානය මගෙන්තර අන්න අපට තේරෙන්නේ මගේ අවධානයක්. මගේ අවධානයකින් අපට හම්බෙන්නේ මගේ ලෝකයක්. 아무ත් අවධානය කියන එක අවිද්‍යාව හේතු කරගෙන ඡන්දය කියන එක මම තණ්හා කිරීම ඉක්මවලා මම නම් ඡන්දේ දාන්නේ මටම අයින් කරන්න පුළුවන් නම් මේ ලෝකේ මම හදන දෙයක් මම කරන දෙයක් ඒක අර තීර්ථායතනයන්ගේ දෘෂ්ටියක් තීර්ථායතනෙම මේ නිකන් හිතට ආප හිතලුවක් කියලා නෙමෙයි තියෙන්නේ තීර්ථා කියන්නේ එයාලා කල්පනා කළ අතිගත දෘෂ්ටි. නිකන් නෙමෙයි, නිකලොත් නෙමෙයි කල්පනා කරන්නේ විමුක්තියක් හොයන්න. නිවන් දකින්න කල්පනා කළ අතිගත දෘෂ්ටි. අපි විතරක් නෙමෙයි නිවන් දකින්න උත්සාහ කරන්නේ. අපට තියෙන්නේ ඒකට අවශ්‍ය ධර්මයේ තියෙන එක විතරයි වෙනසක්. ඒක මේ හරියට අපට ඇහුණ නැත්නම් අපි තීර්ථකය වගේ තමයි. අපිට හරියට ඇහුණ නැත්නම් ඒක එතකොට එහෙනම් මේක මේ තමන් කරන එකක් නෙමෙයි. දැන් බලන්න මෙතනදී කොච්චර දෙයක් අපට හම්බ වෙනවද හිතන්න. තේරෙන්න නෙමෙයි. යෝනිසෝ මනසිකාරය කරන්න. ලස්සනට ප්‍රහෙලිකාවක් ලෙහනවා වගේ ලෙහා ගන්න නෙමෙයි. යෝනිසෝ මනසිකාරය කරන්න. ඒකයි දැන් බුදුරණවහන්සේ කළේලා දෙනවනේ. ලස්සනට ගලපලා. බුදුරණවහන්සේ දුන්නේ යෝනිසෝ මනසිකාරයක් හම්බ වෙන දෙයක්. අපි මේ කියර මොන මොනවා හරි ලේබල් කර කළා බල බලා ඉන්න දෙයක් එහෙම එකක් නෙමෙයි. අතුලත වැඩෙන එකක් දුන්නේ. ඔන්න එහෙනම් නාම රූපය කියන එක තේරුම් ගන්න යන්න කොච්චර අපිට හිතන්න වෙනවද? එතකොට ඒ සංකත බවත් හම්බ වෙනවා. පංච පාස්කන්ධ බවත් හම්බ වෙනවා. ඊළඟට නාම රූපයට හේතු විඥානයි. විඥානීය විඥානීයන්නේ නාම රූප බව හම්බෙන්නේ නිදර්ශනයක් දෙන්නේ අනිදර්ශන විඥානීය නාම රූප කතාව නෙනේ නිදර්ශනයක් තියෙන්නේ විඥානීය නිදර්ශනයක් නාම රූපය අන්න යත්තාපෝච්ච පටවි පටවියාපෝ තීජෝ වායෝ පිහිටීම මේ නාම රූප නාමකාය පටික සම්පස්සේ රූපක ආදි වචන සම්පස්සේ මේ නාම රූප හම්බ වෙන එක හම්බෙන්නේ විඥාණයට. අන බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. ඉති ආයජ කාය බහිද්දාජ නාමන පන්දයන් දයන් පටිච්ච පස්සෝ. දැන් මෙතන විග්‍රහ කරනකොට මේ බාලට පඬිතය සිදුවෙන ක්‍රියාකාරීත්වය. මෙන් විඥාණයත් නාම රූපයත් විඥාණය කියන එක තමයි විඥානනීය දැනගත්තා විඥාණයට හම්බුනේ. විඥාණය කියන්නේ මායාවක්. මායාවට හම්බෙච්ච පිළිබිඹුවකුයි නාම රූපය. නාම රූප කියන කාරණාව චක්කසෝත ගාන ජීවා කාය මන කියන විඥානයකින් තොර වටහා ගැනීමක් නෙවෙයි. දැන් නාම රූපයෙන් ආයතනය හටගන්නේ. ආයතනය කියන්නේ නාම රූපයෙන් හටගත්ත දෙයක්. මොකද ආයතනය කියන එක නාම රූප නැත්තම් හම්බෙන්නේ නැහැ. එතකොට ආයතනය තමයි විඥානේ පහලීමක් තියෙන්නේ. චක්ක විඥානනේ විවහාරේ චක්ක විඥාන. මොකද විඥානේට විවහාර කරන්නේ ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය සිදුවෙන එකත් එක්ක. චක්ක විඥාන, සෝත, ගහන, ජීවා, කාය, මනෝ විඥාන. ඔන්න විඥාන කාය හය. ඔය විඥාන කාය හයට තමයි නාම රූපය හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ පිළිවිබුවක් විඥාණයම ප්‍රකට කරා. විඥාණිකම විඥාණයටම හම්බ වුණා. විඥාණයටම තේරුණා. ඒ කොහොමද විඥාණයටම හම්බලා තියෙන්නේ? විඥාණයට මෙන්න වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර හතර මහා ධාතු ක්‍රියාකාරීත්වය පිළිවිඹුවක් ලැබෙilla සංඥාව කියන්නේ සංඥාවෙන්නේ මේ ලෝකයක් පැනවෙන්නේ. නිබ්බේධික සූත්‍රය තියෙන්නේ. විවහාර සංඥාවෙන්. විවහාරයකට ගිහිල්ලා. චේතනාවකට හම්බෙලා, වින්දනයකට ගිහින් මේ මේ මේ ලෝකයේ හම්බ වෙලා මේ පිළිබිඹුවක් විග්‍රහයක්. ඒ කියන්නේ විග්‍රහය හම්බ වුණ අවිඥාණයට. දැන් අපි මේක බලන්නකො අපි පැත්තකට වෙලා මේ මට මම මේ විෂයක් ඉගෙන ගන්න එක නෙමෙයි. මේ මගේ ප්‍රායෝගික පිළිවිඹුව. මේක මේ අසාමාන්‍ය ධර්මයක්. මේ යෝනිසෝ මනසිකාරයෙන් හම්බ වෙුත්තා. මේ මනසට ආව සිතුවිල්ලකින් විඥාන නාම රූප හම්බෙනව නෙමෙයි. මේ නාම රූප කියන මේ පිළිබිඹුව නාම රූප කියන විග්‍රහය නාම රූප කියන මේ මේ ලෝකේ ප්‍රකටත්වය විඥානයකට හම්බ වුණේ. දැන් ඔබට මම කතා කරන ඇහෙන්නේ ඔබට ඒ ඇසීමම නාම රූප විග්‍රහයක්. නාම රූප පිළිවිබුවක් හම්බ වුණේ විඥානයකට. මෝඩකමට ඒක හම්බ වුණේ. ඒ මෝඩකමට හම්බ වෙන්නේ මේ ඇහෙන ටික ඔබට නුවණ ඇති කරගන්න. තේරෙන්න නෙමෙයි. ප්‍රායෝගිකව මේ විග්‍රහය ගැන හිතලා බලන්න. ඔබට අනුමුදස්සිය හඳුනන කටහඬින් මේ නාම රූප විග්‍රහයක් හැම්බෙන්නේ විඥාණයට පිළිවිබුවක් හම්බුනේ ඒ විග්‍රහය. ඔන්න ඔතින්ද යන දහමක් තියෙන විමර්ශනයත් එක්ක. නුවණින් විමසීමත් එක්ක. එහෙනම් අන්නේ විඥාණය කියන කාරණාව හම්බ වෙන තැනදී තමයි පටිච්ච සමුප්පාද න්‍යායක් විදියට පටිච්ච සමුප්පාදේ න්‍යායක් විදියට විඥාණය ඇතිතන නාම රූප හම්බෙන්නේ. ඒක දේශනා ගණනාවක බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. අපි දැන් ওই රහතන් වහන්සේ අනිදර්ශන විඥාන විග්‍රහ කතා කරනකොට මේ විඥාන නාම රූප පිළිබඳ විග්‍රහය. මොකද විඥාන නාම රූප එක තමයි ලෝකයේ පිළිවිබුව හම්බෙන්නේ. ලෝකයේ ප්‍රකටත්වය හම්බෙන්නේ. ඒ නිසා තමයි බුදුරණවහන්සේ ගොඩාක් තැන්වල පටිසම්පද විග්‍රහ කරනකොට මහා නිදාන සූත්‍රය, ඊළඟට නලකලාප සූත්‍රය, මහානිද මහා ප්‍රධාන සූත්‍රය බුදුරණවහන්සේ පෙන්නනවා මේ නාම රූප විඥාන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය මෙන්න මේකේ තමයි ප්‍රකටත්‍ය හම්බෙලා තියෙන්නේ ඒකේ තමයි විග්‍රහය හම්බෙලා තියෙන්නේ ඒකෙන් තමයි මේ පැවැත්ම හම්බෙලා තියෙන්නේ මෙන්න මේ විග්‍රහය හරියට දැක්කොත් පැවැත්ම ඉක්මනවා හැබැයි මේ විග්‍රහයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ මෝඩකමට පදනමක් තියෙනවා මේක ක්‍රියාකාරීත්වය වෙන. ඒකයි මොන දේ හොයාගෙන ගියත් මොන දේ විග්‍රහ කරගෙන ගියත් අපට ආධ්‍යාත්මයේ වැඩිච්ච නුවණකටයි හම්බෙන්නේ. දැන් අපි නතර වෙනවා ආ විඥානාම රූපෙන් ඉවරයි. ඉතින් විඥානාම රූපෙන් ඉවරයි කියලා නතර වෙලා මට තේරෙනවා නම් මට තේරුනේ මෝඩකමකටනේ. මේක නුවණකාරකමකට හම්බ වෙන්නේ. මේක දැනුමක් විශයක් නෙමෙයි. මේ විඥාන නාම රූප කියන එක නුවණක් ආරකමකටයි හම්බෙන්නේ. නුවණකට හම්බ වෙන්නේ. නුවණ කියන්නේ විද්‍යාව. අවිද්‍යාව දුරු වෙන ප්‍රතිපදාවකට හම්බෙන්නේ. අවිද්‍යාව පදනම අවිද්‍යාව කියන්නේ පදනමක් මේකට. අවිද්‍යා ප්‍රත්‍ය එක පදනමක් හම්බෙලා තියෙනවා. ඉතින් මේක මේ වෙන අපේ මනසට අපිට දැන් කිව්වොත් අනේ මට තේරෙනවා මේ නාම රූප විඥාන දක්වා නම් මේ විග්‍රහය එතනින් එහා මේ අර ටික තියෙන්නේ ඇයි ඒක තේරුම් ගන්න බෑ. තේරිලාම නෑ. තව ශ්‍රද්ධාවක් නෑ. ඇයි බුදුරණවහන්සේ කියපු ටිකට එහා යන්න හදනවද? දැන් නාම රූප විඥාන තේරුණා කියලා යමෙක් කියනවාම නම් එක්ක ඔයා සෝතාපන්නයිනේ. සෝතාපන්න නම් අරක වැරදි කියන්න බෑනේ. ඒක වරදිනු කියන්නේ සෝතාපන්න නම්. ඒකත් වැටහෙනවනේ. ආයෙත් ආගේ කව කායිමත් අහන්න ඕනේ නෑ. එහෙනම් නාම රූප විඥාන විග්‍රහය තේරෙන්නේ නැමයි. තේරුනේ බුදුරන් වහන්සේ කියපු දෙයක නෙවෙයි. තේරුනේ තමන්ගේ රාමුවට ගැලපෙච්ච නිසා. තව කෙනෙකුගේ විග්‍රහයට ගැලපෙච්ච නිසා. යෝනිසෝ මනසිකාරය ඉපදිච්ච නැති නිසා සෝතාපන්න මග හම්බෙච්ච නැති නිසා ශ්‍රද්ධාව ශ්‍රද්ධානුසාරී බවට පත්වෙච්ච නැති නිසා ශ්‍රද්ධාව හම්බෙච්ච නැති නිසා සක්කාදිට්ඨිය දුරු කරන මඟ හම්බ වෙන්නේ නැති නිසා මටමයි තේරුනේ මගේමයි සක්කාදිට්ඨියමයි වර්ධනය වෙන්නේ ඒ නිසාමයි ඒක තේරුනේ වෙන දෙයක් නිසා නෙමෙයි මේක ප්‍රායෝගිකත්වයක් ඉන්නේ සිතුවිල්ලකින් යන චින්තන මේ කියන්නේ සිතුවිල්ලකින් යන 아무තු විග්‍රහයක් නෙමෙයි බුදුරන් වහන්සේගේ ධර්මය කියන්නේ. ප්‍රඥාවෙන් යන එකක්. සිත වැඩි සිත වර්ධනයේ ලක්ෂ හේතු විමුක්තියක් විතර නෙමෙයි ප්‍රඥාව කරාම යන එකක් නිවීමත් එක්ක නිවීමයි ඉලක්කය. ඉතින් එහෙනම් පින්වත්නි මේ නාම රූප කියන කාරණා විඥානපත්තියෙන් මෙන්න මේක අපි තේරුම් ගන්න තවදුරටත් උත්සාහ කරන්න ඕන. ඉතින් අපි අදට මේ කාරණා ටික අවසන් කරමු. විනාඩි 25ක කාලයක් තියෙනවා ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ඊළඟ සාකච්ඡාවේදී විඥාණයට ප්‍රතිසංකාර කියන කාරණාව කතා කරමු. ඉතින් ඔබට දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තව කාරණාවක් මම මතක් කරන්න කැමතියි. මම මම හිතන්නේ හෙට රාත්‍රියේ ඕස්ට්‍රේලියාව පර්ත් නුවරට පැමිණෙනවා. 19 පර්ත් නුවරට වෙන්නේ. වැඩසටහන් අපියක් දින පහක වැඩසටහන් පර්ත් නුවර තියෙනවා. මම හිතන්නේ ඔබට සමහරවිට එක දැනගන්න හම්බෙන්නේ නැති කැමති අයට ඒ වැඩසටහන් වලට සහභාගී වෙන්න පුළුවන් 21 වෙනිදා සිට 25 වෙනිදා දක්වා පර්ත් නුවර පවත්වන්නේ. ඒ වගේම තවත් කාරණාවක් දැනුවත් කරන්න කැමැත්තක් තියෙනවා. ඒ තමයි අනුරාධපුර ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ වැඩ කටයුතු අවසන් කර වහාම ධර්මය දන්න ධර්මය අහන්න කැමති නිවීම කරා අවංක නිහතමානීකමින් යුක්තව සක්කාදිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවට යන්න කැමති අයට ප්‍රායෝගිකව පුරුදු කරන ප්‍රතිපදාවකට අවශ්‍ය පරිසරය සකස් වෙමින් ධර්ම සාකච්ඡාව එකිනෙක කෙනාට උපකාර කරගනිමින් සිදුවීම සඳහා මාසයකට දින 4 ඒවා දෙක බැගින් පළවෙනි සතියේ බදාදා සිට සෙනසුරාදා දක්වා දෙවෙනි සතියේ බදාදා සිට සෙනසුරාදා දක්වාත් හතරවෙනි සතියේ බදාදා සිට සෙනසුරාදා දක්වාත් කියන දින හතර දහ දිනක් පමණක් අරගෙන ධර්ම දේශනා කිරීම නැතුව සාකච්ඡා සහ ප්‍රායෝගික පුරුදු කිරීම පමණක් කරනවා. දහ දිනයි ගන්නේ වෙන කිසි කෙනෙක් ගන්නේ නැහැ. 10ක් විතරමයි ගන්නෙ. හැබැයි ඒකට සුදුසුකම් තියන විතරයි ගන්නෙ. ඒ සුදුසුකම් සහ ඒ ඉල්ලුම් පත්‍ර ඒ සඳහා සහභාගී වෙන්න අවශ්‍යය ඉන්නවා නම් palavyaanumudassiteeru@gmail.com කියන ඊමේල් ඇඩ්‍රස් එකට ඒ ඉල්ලුම් පත්‍රය ඉල්ලලා Gmail එකක් එවන්න. ඔබට ඒ අදාළ දින කැමති දිනයක ඔබට ඒ සඳහා ඉල්ලුම් කර හැකි ඒ සුදුසුකම් පිළිබඳවත් අහලා තියෙනවා ධර්ම දේශනා ශ්‍රවණය සම්බන්ධයෙන්. ඉතින් උදේසගත රටක කෙනෙකුට උනත් කල්තියාම ඒ දිනයක් වින් කරගන්න පුළුවන් මේ තමන් නිවාඩුවට එන දවසක හැබැයි 10 දෙනයි ගන්නේ තමන් කලින් වෙන් කරගත්ත කරගත්තොත් පමණයි. ඉතින් ඒ නිසා ඒ අවශ්‍යතාවය තියෙන අය ඊමේල් ඇඩ්‍රස් එකට ඒ ටික එවන්න අනුරාධපුරයේ ධම්මපාරමේ ආරණ්‍ය සේනාසනයේ වැඩ නිම කිරීමෙන් පසුව අපි ඒ පටන් ගන්නවා. හොඳයි එහෙනම් දැන් ධර්ම කරුණු අහන්න අවස්ථාව තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සංඝාංශ මේ මට පොඩි ප්‍රශ්නයක් අහන්න සාවනාස එක සූත්‍රයක් හදාරනකොට මේ එක්ක අහලා තියෙනවා සාවනාස මේ විඥානේ දැසගන්නේ කොහෙද කියලා. මම හිතන්නේ නම්ජික සූත්‍ර වගේ සූත්‍රේ මම හිතන්නේ සාවනාස ඒ දැසගන්නවා කියන එකේ අදහස මොකක්ද කියලා තේරුම් සරණයි. ඕක මම හිතන්නේ ගොඩක් තියෙනවා හාලිද්దికානි සූත්‍රයේ ඊළඟට බිජ සූත්‍රයේ තියෙනවා විඥානීය විඥානීය ගෘහය කියනවා රූප වේදනා සංඥා සංකාර විඥානි ගෘහය කියනවා. විඥානි වාසස්ථානය කියනවා. ඒතර විඥානය කියන කාරණාව පිළිවිඹුව කියන එක විඥානය කියන කාරණාව හම්බවීම කියන එක හම්බ වෙන්නේ විඥානීය පැවැත්ම හම්බ වෙන්නේ රූප වේදනා සංඥා සංකාරයක. ඒක නැතුව කිසිම විදිහකින් විඥානය කියන කාරණාවක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් විඤ්ඤා දැන් අපට මෙහෙම හිතෙන්න පුළුවන් විඥාණය තිබිලා තව එකක බැස ගන්න ඕකන අපට යන්නේ. විඥාණය තියෙනවා තව එකක ගිහිල්ලා බැස ගන්නවා. එතකොට මේ තියෙන විඥාණය. හැබැයි මේ විඥාණයේ හම්බ වෙන්නේ මේකෙන් කියන එක රූප වේදනා සංඥා සංකාරයෙන් කියන එක අන්න හම්බෙන්නේ. එච්චරට දැන් අපි විඥානීය ප්‍රත්‍ය සංකාර අතහැරලා අපි අන්‍යෝන්‍ය ප්‍රත්‍යත් එක්ක කතා කරොත් මොකද එතන විඥාන නාම රූප අන්වන් ප්‍රත්‍යයක් තියෙනවනේ. ඒතර විඥානීය නාම රූපේ බැසගත්තා වගේම විඥානේ තියෙන්නේ නාම රූප නිසා. ඒතර ඒක අනිත් පැත්තක් තියෙනවා. අන්‍යෝන්‍යපත්‍යක් විඥාන නාම රූප කියන්නේ. නාම රූපයෙන් විඥානයක් තියෙනවා විඥානයෙන් නාම රූපයක් තියෙනවා. මේ දෙක කිසි විදියකින් වෙන් කරන්න බෑ. එහෙනම් බැස ගැනීම කියන කාරණාව තියෙන නාම රූපත් එක්ක විඥානේ. විඥානේ විඥානේ බැසගන්නේ නාම රූපයක. නාම රූපය කියන්නේ විඥානයක. ඒක මේකයි මේක අවුලෙන් අවුලකට පත්තරා තියෙන්නේ. මේක මේ මේ මේ අවුලෙන් අවුලට පත් වෙච්ච එක බුදුරණවහන්සේ පෙන්වන්නේ නූල් බෝලයක් කියලා. එතකොට මේ අවුලෙන් අවුලට පත් වීමත් එක්ක අපිට මේක ලේසියෙන් ලියා ගන්න බෑ. මේක මේ හුදු විතරකින් විතරක් ලියා ගන්න බෑ. අපි හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි අපට මේ සත්‍ය ඥානයේ ඇතිවිය යුතු යම් විග්‍රහයක් තියෙනවා නම් ඒ විග්‍රහයේ පුංචි හරි අංශු මාත්‍රයක් හරි යමක් තේරුණා කියලා හම්බුණා නම් එතන අපට හරියට ධර්මය ඇහිලා නැහැ. මොකද හේතුව සත්‍ය ඥානියටයි අපට ඒක තේරෙන්නේ. දැන් එහෙනම් අපට ඒකෙදි අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕනේ විචක්ෂණයක් යෝනිසෝමනසිකාරයක් නොනින් විමසීමක්. මේ ප්‍රායෝගිකව කරන්න වැඩක්. ඔබට පටිසමුපාදනයයි කියලා කියන්නේ ප්‍රායෝගිකව ආධ්‍යාත්මයේ සත්‍ය දැක්මක්. මනසට ආව සිතුවිල්ල සත්‍ය දැක්මක් නෙමෙයි. මනසට සිතුවිල්ල එන්නේ කොහොමද කියන එකත් සත්‍ය දැක්මක්. එහෙනම් මෙන්න මේක ඇති වෙන්න අපට යෝනිසු මනසිකාරය උපදින්නට වෙනවා. එහෙමනම් ඇහෙන හැම තැනකදීම ධර්මය යමක් මට ගැළපුණ බව හම්බ නොවිය යුතුමයි. දැන් මට ගැළපුණා නම් එතන නතර වෙනවනේ. හොඳට හිතන්න මට යමක් ගැළපුණා නම් අපි එතන නතර වෙනවා. ඇයි ආයක හිතන්න තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැනේ. තේරිලානේ. ගැළපුණ නැති බවක් මහම් වෙන්නට ඕන. එතනදී හිතන්න පටන් ගන්න. අන්න යෝනිසෝ මනසිකාරය කරනකොට අපට මේ යෝනිසෝ මනසිකාරය කරන්න පටන් ගත්තා කියලා ඒක හම්බෙන්නේ අන්න අපි තුල වැඩෙන්න ඕනේ ප්‍රඥාව. ඒ සඳහා තමයි තව තව බුද්ධ වචන අපි ඇසිය යුත්තේ. දැන් උපතිස්ස පරිබ්‍රාජකයාට දාරුචීරිය ඒ කට්ටියන්ට සසරේ ඒ චින්තන හැකියාව දිනු වෙලා තිබුණා. ඒ නිසා ඒ ධම්ම හේතුපබවා කියනකොට තාම දැක්කා. එච්චර නුණක්. රජවරා කියනකොට ඒ විග්‍රහයේදී තුල්ලපන්තක සන්නස දැක්කා. අපට මේවා ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන තව දුරටත් ඉගෙනගෙන අපට ඒක තේරුම් ගන්න ඕන ඇතුළත විග්‍රහයන් අපි කොච්චර අමාරුද. ඒ කියන්නේ මේ දැන් උපදේශවරිබයි එදම්මා හේතුපබවා කියනකොට දැක්කනේ අපට උක කරනවත් ඇහි යුත්තේ මෙහිමයි කියන එකත් අපි කොච්චර දැන් ඉගෙන ගන්න වෙලාද. එච්චරටම අපි අහන්නේ අපි මේ ලෝකේ සාමාන්‍ය පැවැත්මේදී යම් විග්‍රහයක් වෙන විදිහටමයි. ඊතරවන් ප්‍රතිපදාවක් එක නෙවෙයි ධර්මය අහන්නේ. ඒකයි බුදුරණවහන්සේ පෙන්වන්නේ අර අසනීප කාර්යෝ තුන් දෙනා පිළිබඳ විග්‍රහය. ඒකයි බුදුරණවහන්සේ ධර්ම දේශනා කරන අර විග්‍රහ දැන් අර අර නැවත නැවත පින්ඳපාත යන විග්‍රහයේදී දැන් අපිට නම් මේ ශ්‍රද්ධාවෙන් දන් දුන්නම අපි බණ කියන්න දන්නේ. බුදුරණවහන්සේ බැන්නට පස්සේ බණ කිව්වේ. බලන්න මේ මේ මේක මේක මේ අර දැනුමක් දෙන එක නෙමෙයි. දැන් අර මනුස්ස ශ්‍රද්ධාවෙන් දෙන අවස්ථාවේ කිව්වනම් දැනුමක් ඇති කරගන්න. දැනුමක් දෙන එකක් නෙමෙයි. දැනුම දෙන්නේ මොකකටද? දැනුම දෙන්නේ නුවණකට. මෙන්න මේ නුවණ වැඩෙන්නට ඕනේ අපට. අපි යමකින් සතුට වුණා නම් හරි මට මේක දැන් හරි තේරුණා කියලා එතනින්ම අපට තාම පටන් ගන්නෑ යෝනිසමනසිකාරය. එකයි අර පැහැදිලි කරේ අපට හැම වෙලෙම මට ලකුණක් නොවැටෙන විදිහේ විග්‍රහයක් හම්බෙන්න ඕනේ. අහං ජානාමි. මම මෝඩයි. මේකම අපට ප්‍රකට වෙනවනම් ප්‍රත්‍යක්ෂයක්. දැන් අපි හිතන්නේ මම ඉඳලා මගේ නුණක් ඇති කරගන්න එකක් නේ. මට ලකුණක් දාගන්න එකක් නේ. එහෙම නෙමෙයි ප්‍රත්‍යක්ෂව මට පහරක් වඩින මගේ චේතනාව සක්කාය දිට්ඨිය වැරදි කියලා මේ ප්‍රත්‍යක්ෂව හම්බෙන එක. ප්‍රත්‍යක්ෂ දෙයක්. මේක ධර්මයේ ප්‍රත්‍යක්ෂයක්. සිතුවිල්ලක් නෙමෙයි ධර්මයේ දැකීම කියන්නේ. චින්තන සිතුවිල්ලකින් තර තේරුම් ගන්න එකක් නෙමෙයි. එහෙනම් මේකට කොච්චර සිහියක් ඕනද? කොච්චර නුවණක් ඕනද? කොච්චර වීරියක් ඕනද? මේක මේ අපි හිතුවට මේ එකපාරට වෙන එකක් නෙමෙයි. එකපාරට වෙනවා නම් පින්වතුනි අතීතයේ ඉඳලා මිනිස්සු මේ ධර්මයේ තිබුණා. 2550 ගණනක ඉඳලම තිබුණා. නමුත් මේක ගන්න හැකියාව නෑ. නුවණ තියෙන කෙනා උපදිනකොට සමහරවල් ධර්මයේ නෑ. ඒ හිතන්න පුළුවන් කෙනා උපදිනකොට ධර්මය නෑ. ධර්මය කියනකොට හිතන්න පුළුවන් අය නෑ. මේ දෙක ලස්සනට එකට කැටි වෙච්ච වෙලේ තමයි ධහම දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ නාම රූප විඥානේ විඥානි බැස ගැනීම කියනකොට තියෙන විඥානය බැස ගන්න කියන එකනේ විඥාන තියෙන්නේ නාම රූපෙමයි. ඉතින් මේක අපි තවදුරටත් යෝනිසෝ මනසිකාරයක් කරන්න නැත්නම් මේක මොකද්ද කියන එක විඥානයේ පිරිසිදු සෙවීම නාම රූප පිරිසිදු සෙවීම සඳහා ඒ විග්‍රහය තවදුරටත් විචක්ෂණශීලීව දැක්මකට යොමු කරගන්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද මේ දේශනාවෙත් මීට කලින් කරපු දේශනාවලදී රූපය ගැන විස්තර කරනකොට අර මේ රූපය කියන එක සතර මහා ධාතු සතර මහා ධාතුන් නිසා හටගත් කියන උපාදාය උපත් කියන එහෙම විස්තර කරා ඊළඟට ආයි පටවි කියනකොට එතන අක්කල කරගත උපාදීන්න කියලා මේ විස්තර කරානේ එතන ගම් මට හිතුණ දැන් දැන් ස්වාමීන් වහන්සේ වගේ කියනකොට මට කතාවේ සද්දය ඇහෙනකොට ඒක ස්වාමීන්වහන්සේ එතන මේ පතවි ගතිය නිසා කියලා එතන මම තේරුම් ගන්නකොට ඒක උපාදාය රූපේ නමුත් දැන් මේ පතවි කියන එකත් උපාදින්න කියන එක අර ස්වාමීන්වහන්සේ කිව්වේ අතීත කුදන්තයක් විදිහට යෙදෙනවා කියලා. ඒ කියන්නේ පතවි කියන එකක් පටිච්ච සමුප්පන්නව ඇදිච්ච එකක් නේ. එතකොට දැන් කතහඬ ආපහු මට එන්නේ ඒ පටිච්ච සමුප්පන්නනේ. එතකොට නිකන් එතන ඒකන ඒතර ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න ඔය දෙයක් ඒක අරගෙන නැවතත් ඒක පටිච්ච සමුප්පන්න කියලා එතකොට ඒක වෙන්නේ නිකන් සතරාර ඒතන එහෙම නිසාද කියලා නම් මට හිතෙච්ච එක සමහර නෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිර්වාණ සරණ සාවින්නස ඒක ටිකක් පැහැදිලි කරලා නිර්වාණ සරණයි නෑ ඇත්තටම දැන් අපිට මුලින් මේ මුලින් අපට මූලිකව තේරුම් ගන්න දේ තමයි අපට මේක මොකද්ද කොහොමද මේක හම්බුනේ කියන එක. දැන් කක්කල කරිගත ගතිය ගතිය කියන එකත් ආධ්‍යාත්මික බාහිර කියන මේ හැම එකක්ම දැන් අපට පටිච්ච සමුප්පාදය කියන එක නුවණකට හම්බ වෙච්ච කාරණාවක්. ලෝකයේදී හම්බ වෙනකොට බෙදා ගැනීමේදී මට හම්බෙච්ච එකක්. එතකොට අපි තියෙන පටවියක් එක්ක අපට හම්බෙච්ච ලෝකයක් ඊළඟට ආධ්‍යාත්මික බාහිර බෙදා ගැනීමත් දැන් බුදුරණවහන්සේ දැන් ඔය පටවි විග්‍රහ කරලා පෙන්නනකොටම අවසාන විග්‍රහ කරනවා මේ දෙකම පටවි අජත්තං පටවි බහිද්දා පටවි මේ දෙකම එකම يعني හුදු පටවි ධාතුවක්මයි කියලා ප්‍රඥා ප්‍රඥාවෙන් දකිනවා. තාබූත ඥානෙ. ඒකට බෙදා ගැනීමත් ඉක්ම වෙලා. පටවිත්වයක් විතර අර බෙදා ගැනීම මේ ගතිය මේ ඔක්කොම හම්බ වෙන්නේ අපිට ඉස්සලාම මේ ඉන්න කෙනෙක් එක්ක අපට මේ තේරුම් ගැනීම සඳහා යන මඟක්. මොකද ධර්මයේ ප්‍රත්‍යක්ෂයක් ඔස්සේ යන්න තියෙන්නේ. ඒතරී උපාදානය තුලින් හටගත්ත මේ කාරණාව ඔස්සේ පටවි කියන ගතිය හොයාගෙන යනකොට අන්න පටිසමුප්පාද බව මොකද දැන් දැන් මම නෙමෙයි ඊළඟට මට මට වැටහෙන එකක් ඔස්සේ නෙමෙයි යන්නේ. දැන් මට වැටහෙන ගතියක් ඔස්සේ මේ ප්‍රත්‍යක්ෂ කරගෙන මේ යන්න තියෙන්නේ. මොකද නැත්තම් අපිට යන්න බෑනේ. සංකල්පෙම වශයෙන් යන්නේ ප්‍රත්‍යක්ෂය අපට හම්බෙච්ච දැන් දුක හම්බෙච්ච දුක ඔස්සේ යන්නේ. දැන් අර කසීබාරද්දවාජ කුඹුරුහාන්නේ කොහොමද කියලා ඇහුවා කුඹුරුහානවා කිව්වා බුදුරණවහන්සේ කුඹුරුහානට විග්‍රහ කරා. විවපුර ගන්න හැටි. එතකොට යාගේ යාගේ කාරණාව එක්ක විග්‍රහ කරේ. මෙන්න මේ වගේ අපට අපට අපට හරි දෙයක් අපට හම්බෙන්න ඕනේ. මේ ලෝකේ ගෝචර හරි දෙයක් හම්බෙන්න ඕනේ. හරි දේ ඔස්සේ තමයි හරි දේ වැරදි කියලා වෙන්නේ. අපට හරි දෙයක් හම්බුනාම මේ හරි දේ ඔස්සේ මේ හරි හරි කියලා ගත්ත කාරණාව වැරදි කියලා මෝඩකම හම්බෙච්ච එක කියලා පෙන්නනවා. හැබැයි අපට හරි දෙයක් මට දැන් හරි දෙයක් හම්බෙන්න ඕනේ. එතකොට පටවි බව ඔන්න උපාදානෙන් හටගත හම්බුණා. දැන් එතකොට අන්න උපාදානේ පොයතු කරගෙන මේ අවිද්‍යාවපත්‍ය කරගෙන හටගත්තු දෙයක් කියන එක හම්බෙනකොට අපට ආහාර සම්බන්ධයෙන් හොයන්න පුළුවන්. මොකද හේතුව අපි හිතන ක්‍රමයක් එක්ක දැන් මේක ආහාර කියන්නේ තව ලේබල් එකක්, පංචපාස්කන්ධ කියන්නේ තව ලේබල් එකක්, ආයතන කියන්නේ තව ලේබල් එකක් නෙමෙයි. අපට ඕන විදිහකට මේ කල්පනා කරන්න පුළුවන්. අපට විමසන්න පුළුවන්. අපට මේක මොකද මේ මේ මම දාගත්ත විශේෂ දාගත්ත ආහාර නිर्देशය මේ මේ දාගන්න එකක් නෙමෙයිනේ. මගේ නුවණ වර්ධනය කර ගැනීම සඳහා මට අන්න විචක්ෂණශීලී කරගන්න ඒ කාරණාව ආහාර හේතු කරගෙන හොයන්න පුළුවන්. ආහාර පැවැත්ම හේතු කරගෙන. අතිරාග සූත්‍රයේ, පුත්තමාස සූත්‍රයේ, ආහාර සූත්‍රයේ මේවා පාදක කරගෙන හොයන්න පුළුවන්. ඒ හොයනකොට ඔන්න මේ කාරණාව අපේ නුවණ වැඩෙන්නේ මේක වෙන්නේ. ඔය හැම පැත්තෙම බුදුනස් දුන්නේ ඒකට. ඉතින් ඒ නිසා ආහාර පැත්තෙන් වෙන්න පුළුවන්. පටිසමුපාද පැත්තෙන් වෙන්න පුළුවන්. පටිසමුපාද පැත්ත ආහාර පැත්ත ඒ විග්‍රහයමයි තියෙන්නේ. සලායතන පැත්තෙන් හොයන්න පුළුවන්. එතකොට සලායතනට ආය පටිසම්පදාම් වෙනවා. අද මොන විග්‍රහයක් හොයාගෙන ගියත් අන්න අර මෝඩකම කියන කාරණාව හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ආහාර විදිහට හෙව්ව කියලා ප්‍රශ්නයක් නැහැ. අපට ඒක ආහාර ආකාරයට ඒක සිදු වෙන්නේ කොහොමද කියන අපට තීරුම් ගන්න යොමු වෙන්න විමර්ශනය කරන්න යොමු වෙන්න පුළුවන්. තේරුවන් සරණයි. තේරුවන් සරණයි සවනි. සවනි අර අතීත කුඩම්කයක් කියලා පාදින්න කියන එක විග්‍රහ කරනකොට සමහර එතන අර ඒකනේ හටගත්තා පැන වුණා කියන අදහසින් තුසන්නේ පොඩ්ඩක් ගන්න ඒ කරුණ පොඩ්ඩක් වාසේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ගොඩක් ඉන්සනයි දරුවසන්නයි දරුවන් සරණයි ඔව් එහෙම තමයි කියන්නේ හටගත්ත පැන වුණා දැන් අපිට පැනවිලානේ තියෙන්නේ පැනවිලා තියෙන අතීතයේ එක්ක ආපු ක්‍රියාවක් එක. ඒ කියන්නේ ඒක දැන් මට හම්බෙච්ච දෙයක්නේ. එතකොට මට දැන් හොයන්න දෙයක් ලැබිලා තියෙනවා. මට හොයන්න දෙයක් දැන් ලැබිලා තියෙනවා අතීතින්දලා ඒ කියන්නේ පැනවෙච්ච දෙයක්. පටවි බව කියන එක. දැන් අර පටවියෙන් හටගත්ත කියන්නේ තියෙනවා කියලා අරගෙන පටවිය තියෙච්ච දෙයින් තිවිච්ච පටවියෙන් මට හටගත්ත කියලා මට ඒක හම්බෙලා. අපිට තියෙනවා කියලා පැත්තකට ගිහිල්ලා. නමුත් මෙතනදී තියෙනවා කියලා පැත්තකට යන්න යනවට වඩා අපට දැන් මේ ප්‍රදාන කරගෙන හටගත දෙයක් බවට හම්බෙලා පටවිය. එහෙනම් අන්න එතනදී අපට වෙන පැත්තකට දැන් ඒක වෙලානේ තියෙන්නේ. උන්නේ කොහොමද කියලා හොයන්න යන්න වෙනවා. දැන් ඔක ලස්සනට හොයාගන්න පුළුවන් තවදුරටත් පාර්ලේක සූත්‍ර විග්‍රහයේ. පාර්ල සූත්‍ර විග්‍රහය බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. මොකද්ද? සක්කායදිට්ඨිය විග්‍රහ කළ යන්නේ මේ සංඛාරයක් කියලා. මොකද්ද? රූපං අට්ඨ සමනුපස්සති සංඛාරය. තතෝ ජෝසු සංඛාරෝ. මේ සංඛාරය කුමකින්ද හටගත්? යන්න පුතඥයට හම්බුනේ පටිසම් පුතඥයට සක්කායදිට්ඨිය තියෙන්නේ. යට හම්බ වෙනවා සංඛාරය. පුතඥයා මේ සංඛාරයේ කොහෙන්ද හටගත්තේ කියලා අන්න හොයන්න පටන් ගන්නවා. එතකොට එහෙනම් දැන් මුලපරය සූත්‍රය ගත්තොත් පටවි මඤ්ඤති. පටවියක් ඇති බව හම්බුණා. පටවියක් ඇති බව හම්බුෙච්ච පුතජන කෙනාට අන්න ඒක සංඛාරයක්. ඒ සංඛාරය ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්න යනවා. හොයන්න යනකොට නුවණට හම්බ වෙනවා පටවිමා මඤ්ඤී. අන්න නුවණත් එක්ක නුවණින් එයාට හම්බ වෙනවා මේක සංකතයක් කියලා. නුවණ ඇති වෙච්ච තැනදී මේක සංකතයක් බව හම්බ වෙනවා. හැබැයි සිතලුවකින් නෙවෙයි ප්‍රත්‍යක්ෂයකට ඒක අර හොයාගෙන ගිහිල්ලා. හිතන අවිද්‍යාව දුර වෙලා විද්‍යාව ඉපදීමත් එක්ක. ඊට පස්සේ නුවණ වැඩුණ තැනදී නිවීමේදී ඉක්ම වෙලා ගිහිල්ලා මොකද ඉක්ම වුනේ සංකත බවත් ඉක්ම වුණා. ඉතින් ඒ නිසා ඒක පුතඥව අපට ලෝකේ හම්බෙච්ච පටවි කියන ගතිය ඒ ගතිය මෙන්න මේ උපාදානය කරගෙන ආව දෙයක් කියන එක අර පාරලයක සූත්‍ර විග්‍රහයත් එක්ක සංසන්දනය කරලා තේරුම් ගන්න පුළුවන්. ඒ සංස්කාරය තේරුම් ගන්න හොයන්න. පෙරවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ මේ ළඟදී කරපු ධර්ම සාකච්ඡාවකදී සඳහන් වුණා මේ සෝතානුගත සූත්‍රය පිළිබඳව මම මේ සූත්‍රය ඊට පස්සේ කියවනකොට මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේ අහන්න හිතුනේ ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ මේ අර සිහි මුලා වෙලා කාලක්‍රියා කරපු කෙනෙක් දිව්‍ය දිව්‍ය ලෝකයක දිව්‍ය නිකායක උපදින අවස්ථා හතරක් ගැන එතෙන්දී ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ යම්කිසි කෙනෙක් සූත්‍ර දේශනා ඒවා ධර්මයේ හදාarලා ඒ වගේම මේ ඒ වචනෙන් පුරුදු කරලා සිතින් සිතලා ඒ දෘෂ්ටියෙන් අවබෝධ කරන ලද්ද ලද ලද කෙනෙක් තමයි එහෙම මේ දේවනිකායක ඉපදිලා මේක දිගටම කරගෙන යන්නේ කියලා. එතන ස්වාමීන් වහන්සේ මේ දෘෂ්ටියෙන් අවබෝධ කරගත්තා කියන්නේ මේ ඇත්තටම සම්මා දිට්ඨියට පැමිණලා සෝතාපන්න මාර්ගය වෙච්ච කෙනෙක් ගැනද එහෙම නැත්නම් ඒ සෝතාපන්න වෙච්ච කෙනෙක් නම් අය සිහි මුලා වෙලා කාලක්‍රියා කරන්න බෑ වාගේ යමක් අහලා තියෙනවා මේක හරිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි. මේ සෝතපන්න කෙනා නෙමෙයි කියන්නේ ditthya suppatiddha කියන ශ්‍රුතියේම කොටසක්. ditthya suppatiddha වෙච්ච කෙනාටයි සෝතපන්න මගට යන්නත් පුළුවන්. සෝතපන්න මගවත් නෙමෙයි. ඒ කියන්නේ අහපෝ ධර්මයේ හරියට නිරවුල් කරගත්තා කියන කාරණාව. ඒක නිකන් ගලව් කරගන්න මේකට යෝනිස මනසිකාරය යොමු වෙන්න ඕ කෙනෙක් අපි විචක්ෂණයක් යොමු වෙන්න ඕනේ. එයා එයා යොමු වෙනවා දහමට. ඉතින් ඒ කෙනා සෝතාපන්න කෙනා ගැන නෙමෙයි විග්‍රහ කරන්නේ. මොකද සෝතාපන්න සිහිමුල් බුදුරණවහන්සේ වේදනාව දෙනවා සද්ධානුසාරී කියලා සෝතාපන්න නොවේ කලුටි කරන්නේ නැහැ කියලා. එයා සෝතාපන්න වෙනවා. එතකොට සෝතාපන්න කෙනෙක් ගැන ඔහොම විග්‍රහයක් කරන්න අවශ්‍ය නැහැ දිවෙන එකායකට ගිහිල්ලා අහපව් මේ ධර්මය ඇහිලා මෙහෙම වෙන්න ඕනේ කියලා. මොකද සෝතපන්න වෙච්ච කෙනෙක් කරගෙන ඉවරයිනේ. ඒ කෙනෙකුට ඒ කවිස්තරය අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සෝතපන්න කෙනා ගැන නෙමෙයි විග්‍රහ කරන්නේ මේ ධර්මය පිළිබඳව එකට තව විග්‍රහ තියෙනවා තව ඒ වගේ අනුලෝම කන්තිය ධම්මනිච්ඡානක් කන්තිය මේ ওই විදිහට විග්‍රහ තියෙනවා. ඒක අර කොහෙද මේ අපි අලගද්දුම සූත්‍ර මේ මේ කීටාගිර සූත්‍රය අනිත්‍ය සූත්‍රය වගේ ලස්සනට විග්‍රහ කරලා පෙන්නනවා. ඉතින් එතන සෝතාපන්න කෙනා ගැන නෙවෙයි කියන්නේ සෝතපන්න වීමට යොමු වෙන්න. මොකද සමහර තැන්වල තියෙනවා සුත්‍රයේ ඔය ditthiya appatividda. ඒ කියන්නේ ditthiya suppatividda සහ ditthiya appatividda. ditthiya appatividda කියනවා නිරයනවා. මොකද එයා වැරදි පැත්තකට ගිහිල්ලා ධර්මයේ. ditthiya suppatividda කියනවා සුගතියට යනවා. එතකොට ditthiya suppatividda බව ඇති වෙච්ච කෙනා අනිවාර්යෙන් සිහිමුලා වුණත් සුගතිය යනවා. අනික තෝ දේශනාවේ කොහොමවත් නැහැ සෝතපන්න කෙනෙක් සිහිමුලා වෙලා මැරෙන්නේ නැහැ කියලා. මොකද ලෙඩක් හැදෙනොත් එහෙම සිහිමුලාවක් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම කතා කරන්න බෑ. මේ මෙහෙම අර සිල්වත් කෙනා ගැන විග්‍රහ කරනවා සිහිමුලා වෙන්නේ නැහැ. ඒ එතන සිහිමුලා වෙන්නේ නැහැ කියන විකෘති මනසර විකෘති වෙනවා කියන එක නෙමෙයි. කියන්නේ මොකකට හරි අහුවෙන්න පුළුවන්. නමුත් අර සිහිමුලා වෙලා මැරෙන්නේ කියන එක එහෙම එකක් නෙමෙයි කතා කරන්නේ. රහතන් වහන්සේ නමකට නම් සම්පූර්ණයෙන්ම කියන්නේ ඒ රහතන් වහන්සේගේ පැවැත්ම කතා කරන්න බෑනේ. නේද රහතන් වහන්සේට ඊවහාරි කතා කරන්න බෑ. නමුත් අනික් කෙනෙක් ගැන එහෙම කියන්න බෑ. සිල්වත් කෙනා ගැන පවා විග්‍රහ කරලා පෙන්නන්නේ සිල්වත් කෙනාට සිහිමුලා වෙලා කල්ුලි කරන්නේ නැහැ කියලා. මොකද ඒ කෙනාට එක්තරා ආනිසංශයක් තියෙනවා. ඒ ආනිසංශේ සීල රැකීම නිසා විකෘති මනසක් වෙන්නේ කියන එක. දැන් අද අර විකෘති කරන්නේ දැන් පිස්සුම කතා කර දැන් අපි දන්නේ ලෙඩෙක් කවුරු හරි ආවට පස්සේ ওই ලෙඩු වෙලා පිස්සු පිස්සු වෙන්නේ. අන්න ඒක වෙන්නේ කියන එක. එන්නේ පිස්සෙක් බවටපත් වෙන්නේ කියන එක. මේ දොඩවන්නේ නැහැ කියන එක. නමුත් අර අපි හිතමු වේදනාව වැඩිකම, වේදනාව වැඩිකම සිදුවීම ඊළඟට එකපාරට වෙන්නකොට මේ සිහියක් නැහැනේ. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව, ඒ කියන්නේ මේ සත්‍ය පිළිබඳව සිහියක් නැහැනේ. අන්න ඒ ගතිය තමයි සිහිමුලාවේ මත. ඒතවර පිස්සු වෙනවා කියන එක නෙමෙයි. ඉතින් ඒ ඒ ගතිය වෙන්නේ නැහැ. නමුත් අර විදිය වෙන්න පුළුවන්. ධර්මය සිහි කරගන්න බැරි අවස්ථ බැරි වෙන්න පුළුවන්. ඒ අවස් එහෙම මැරෙන්න පුළුවන්. ඒකට සිහියක් නැහැනේ. ධර්ම ගැන සිහියන්නේ නැහැ. නමුත් අර පිස්සු බවට අන්න ඒ සිහිමුණා වෙන්නේ නැහැ. ඒක වෙනම එකක්. ඉතින් ඒ නිසා මේ එතන සෝතපන්න වෙනගෙන නෙමෙයි විග්‍රහ කරලා පෙන්නන්නේ. එයා සෝතපන්න වෙනවා කියලා ඊට පස්සේ කියන ධර්මයේ තේරුම් අරගෙන ඒක අවබෝධ අවබෝධයක් කරා යනවා. ඕක තව තේර සූත්‍රයේදී ඔය සුතේ විග්‍රහය තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මිගසාර සූත්‍රවලත් ඔය සුත්‍රයේ ওই විදිහට ditthiya suppati විද්‍යා බව විග්‍රහ කරලා පෙන්නනවා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. නයි තෙරුවන් සරණයි. මම හිතන්නේ ඔබ වහන්සේ විසින් මේ සෑහෙන දැන් අපි සති ගානක් තිස්සේ මේ පරිසම්පාදේ විග්‍රහ කරගෙන යනවා. මේ ඒ අතරදී මට හිතුණා දැන් ලබන පාර අපි සංකාරපච්ච සංකාරපච්ච විඥාන කරන්න හදන්න ඉස්සෙල්ලා මේ මේ විඥාණය සහ නාම රූපය ක්‍රියා කරන්නේ කොහොමද කියලා හරියටම ඒ ක්‍රියාකාරීත්වය ගැන අපිට ටිකක් වැඩිපුර විස්තර කරොත් හොඳයි කියලා මගේ අදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මම හිතන්නේ ටික දැන් අපි අර විශේෂයෙන්ම ඒ ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට ටිකක් දැන් කට්ටියට වැඩිපුර දැනගන්න අවශ්‍යතාවය ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් මේ පාන්දරම නැගිටලා අපි වෙනුවෙන් මේ වහන්සේ සෑහෙන මහන්සියක් අරගෙන අපිට මේ ධර්මය කියලා දෙන්න ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් මේ සියලු පින් අද මේ සියලු ඉන්න සියලු දෙනාගේ මමත් සමග අපි ඔබ වහන්සේට ඊටාම කෙටි කාලකින් සාසුක ප්‍රතිපදාවේ නිර්වාණය කරා යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින් පමුණුවීම සඳහා අපි ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා මේ මේ ධර්මදේශනාව අවසන් කරන්න. ඊළඟ සරණයි. ඊළඟ සරණයි. අද දවසේ අපි බුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ ධර්මයට යොමු වීම සඳහා ශ්‍රද්ධාව පාදක කරගෙන ධර්මීය සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත් සියලු පින් පළමුවෙන් පින්කම් දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා අප නමින් මියගිය සිරිමලගේ ඇත්තන්ට පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ ඇත්තන්ගේ පරලෝක ජීවිත සපවත් වෙත්වා අපවත් උදාල කටකුරු ඥානানন্দ ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේ වෙත උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න හේතු වාසනා වේවා ලෝක සාසනයේ සුරකින්න දහම ඉස්මතු කරන මහ යටිවරුන්ටත් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා රැස් කර ගන්නට යෙදෙන සියලු පුණ්‍ය ධර්මයන් මේ වැඩසටහන මෙහෙවන ගායන් මහත්මයාට උපකාර කරන අස්තික මහත්මයා ඇතුළු සෑම සියලු දෙනාටමත් මට නිරන්තරයෙන් උපකාර කරන වස්නාහිර ආනාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහත්මයා හිටපු නාවික හමුදාපති ඇඩ්මිරාල් සිරිමල් රණසිංහ මහත්මයා වර්තමාන නාවික හමුදාපතිතුමා එවැගේම නාවික හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂතුමා ආදී කොට ඇති නාවික හමුදාවේ සියලු දෙනා ඒ වගේම දෙස් විදෙස් වලින් උපකාර කරන සෑම සියලු දෙනාටම ධර්ම ප්‍රචාරක කටයුතු කරන සීල් දෙනාටම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සීල් දෙනාට තෙරුවන් සරණයි.